අවසරයි ගෞරවනීය මහා සංඝරත්නයේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් නිස්සරණේ බ්‍රහස්පතින්දා සතිපතා නිපත නිතිපතා පවත්වන ධර්ම දේශනාවටයි ඇස්සලා ඉන්නේ සීලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වනවා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ කින්නකෝ භෝගෝතම අන්තවා ලෝකෝ ඉදමේව සච්ඡං මොහග මඤ්ඤಂತಿ එවං දිට්ටි භවං ගෝතමෝති තී කරුකටීතු ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ නිස්සන්වනේ බ්‍රහස්පතින් නමේ පවත්වන ධර්ම දේශනාව සඳහා නැත්නම් දේශනාවලිය දේශනා මාලාව සඳහා මේ අග්ගි වච්චගොත්ත සූත්‍රය ඉදිරියෙන් තියාගත්තා. අපි අනුව මේ වෙනකොටත් දේශනා දෙකක් පවත්වලා තියෙනවා. අද තුන්වෙනි දේශනාව මගේ සටහන් වල හැටියට. ඉතින් එතනදී සරුවචන් වහන්සේ සහ අග්ගි වච්චගොත්ත කියන බ්‍රාහ්මණයත් අතර ඇතිවෙච්ච එක විදිහක සුවද සාකච්ඡාවක් නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් මේ අවුරුදු 2006 චිකර ඉස්සෙල්ලා වාර්තාගත වෙලා තියෙන හැටි. ඉතින් ඒක නැත්නම් මේ කතාව නැත්නම් මේ කියන කාරණාව මේ අගිවච්ඡකොත්ත සූත්‍රයේ පමණක් නෙවෙයි සඳහන් වෙන්නේ සරුවචනාංශයේ සමග සමකාලීනව හම්බෙච්ච බොහෝ දෙනෙක් අතර මේ වගේ එවකට පැවතිච්ච දාර්ශනික ප්‍රශ්න සර්වචනාංශ ඉදිරිපත් කරලා සර්වචනාංශගේ මත විමසීමක් කරලා තියෙනවා සමහරු විරුද්ධව ඉදිරිපත් කරලා තියෙනවා සමහරු සහතික කරලා දැනගන්න ඉදිරිපත් කරලා තිනවා. ඉතින් ඉදිරිපත් කිරීම සාකච්ඡාවකට ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට යොමු වෙලා තිනවා. ඉතින් ඒක වැදගත් නිසා ආනන්ද මහස්වාමීන් වහන්සේ ධර්ම සංගායනාවේදී එවුවා සූත්‍ර වශයෙන් නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල වශයෙන් අපිට අද කියවන විදිහට වාර්තාගත කරලා තියෙනවා. ඉතින් බොහොම වැදගත් වාර්තාගත කිරීම යහන ඉතිහාසයේ. ඉතින් ඒක තේරවාදී වන අපට ආඩම්බරයකුත් එක්කම. ඒ මොකද ඒකේ භාෂා විලාසය, ඒ මාත්‍රිකා, මේ අවුරුදු මෙච්චර ගාණක් මේක අරස වෙලා තියෙන හැටි. ඒකෙම අදටත් ඒක අපේ ජීවිතේට බලංගුයි. අපේ ජීවිතේට කිලිම සම්බන්ධයි. ඉතින් ඒ මොකද අපි මේ භාවනා කරන නිසා පැවිදි වෙච්ච නිසා. නමුත් ඒක සඳහා විශේෂයෙන් හිත යොදලා බලන්න ඕනේ. එහෙම නැතුව අපි සාමාන්‍ය ගත කරන පැවිද්දේදී අපිට මේක අදාළ වෙන්නේ මේ ගැඹුරු සූත්‍ර අපිට තේරෙන්නේ නැහැ කියලා අපිව දන්න ටිකක් කටපාඩම් කරන ගත කරාට මේක කියුවට සමහරට තේරෙන්නේ නැහැ. එහෙම නැත්නම් කොහොමද ඒක අපේ ජීවිත සම්බන්ධ වෙන බව තේරෙන්නේ නැහැ. ඒ වගේම තේනවා ਸਰවචනාංශයේ කොයි වගේ තැනකද මේ ධර්ම චක්‍රේ පිහිටුවේ. ඉන්දියාව කී වෙනකොට කොච්චරක් මේ වගේ කෙලවරක් කරගන්න බැරි දාර්ශනික ප්‍රශ්න රාශියක මැදිහත් වෙලා හිටියා. නමුත් ඒක ලොකු මානව චින්තනයේ දියුණු අවස්ථාවක්. මොකද මිනිස්සු ඒ ඒ පැති යනව හිතන්න පටන් ගත්ත වෙලාවක්. ඉන් සරුවචනාංශයකට ඒ කොතක් චෛත්‍යයක් හදව කොත බැලඳුවා වගේ ඒවට සරුවචන උත්තර දීපු සාකච්ඡා තමයි මේ මං කිව්වේ ත්‍රිපිටකයේ විවිධ තැන්වල දැකන්න හම්බ වෙනවා. ඒකද මේ අග්ගිවච්ඡකොත්ත සූත්‍රය මේ මාත්‍රකාටම පින්ඩනේ සම්පින්ඩනේ කරලද සූත්‍රයක්. ඉතින් ඒකෙදි එවකට තිබිච්ච අභ්‍යාගත වස්තු කියලා මේවට කියන්නේ උත්තර නොදෙන ප්‍රශ්න. ඒව නැත්තම් ඉවතලන ප්‍රශ්න. සාකච්ඡාට නොගන්න ප්‍රශ්න රාශියක් තිබිලා තියෙනවා. ඉතින් ඒක කවුරු හරි මේ වගේ පිටසක් එකතු අපි සාකච්ඡාවක් කරමු කියන කවුරු හරි මේ ප්‍රශ්න ඉදිරිපත් කරනවා. මෙන්න මෙහෙම විසඳිච්ච ප්‍රශ්නක් තියෙනවා ඔබතුමා මොකද කියන්නේ? එතකොට කවුරු හරි අදහස් ඉදපන්. ඉතින් අන්තික නෑ නෑ නෑ නෑ. ඒකට මෙන්න මේ මේ විදිහේ විවාද පහළ වෙලා තියෙනවා. ඒක කොහොමඩක්වත් වැරදි. ඒකට උත්තරේ මේකයි කියලා ඒක අනිත් පැත්තට ඉදිරිපත් කරනවා. ඉතින් දෙගොල්ල මේක සාකච්ඡා කරමින් යනවා කෙලවරක් නතු පටන් ගන්නවා කෙලවරක් නතු සාකච්ඡා කරනවා කෙලවරක් නතු ඉවරයි ඉතින් ඒක ඔක්කොම එකතු වෙලා තිබුණා පින්ඩනේ වෙලා දස අභ්‍යාගත වස්තු වශයෙන් ඒක ඉතින් ත්‍රිපිටකයේ තැන් තැන් වල තියෙනවා ඉතින් මේකෙදී අපි මෙතෙක් සාකච්ඡා කරේ මේ ලෝකේ සදාකාලිකද කියන ප්‍රශ්නේ. ඉතින් සර්වචනාංශය ඒකට ඒ අග්ගවච්ඡගත ස්වාමී පරිබ්‍රාජක බුදුහාම ගහනවා කිම බවත් ගෞතමෙනි ඔබතුමා මේ <clears throat> ලෝකය සදාකාලිකය අනික් සියල් අදහස් හිස්ය කියන මේ <clears throat> දෘෂ්ටියේ මතේ පිහිටනවාද කියලා. එන් සරෝජන්ස කියන මම සදාකාලිකයි කියන මතේ පිහිටලා නැහැ. අනික් සියල්ල බොරුයි කියන්නේත් නැහැ. මට වෙන දික්කයක් නැහැ. ඒකට අග්ගිවච්ඡ ගොත්ත අහනවා ලෝකේ එන උච්ඡේදයේද සදාකාලික කියන එක අනිත් පැත්තද කියලා. ඒකමයි සත්‍යයේ අනික ඔක්කොම බොරුද කියලා. ඒතර සර්වඥාන්සේ සඳහන් කරනවා තථාගතයන් තථාගතයන් වහන්සේ මේ උච්ඡේදවාදයේ නැත්නම් සාස්ෘතවාදයේ අනිත් පැත්ත නැත්නම් මරණය සියල්ල හමාරයි කියන පැත්ත ඒකමයි සත්‍යය අනික් සියල්ල බොරු කියන එක පිළිගන්නේ නැහැ කියලා. ඊට පස්සේ දැන් මේ අද අහන ප්‍රශ්නේ අහනවා අන්තවාලෝකෝති ඉද මේව සත්‍යම් ඕගමඤ්ඤන්ති. පහත් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ මේ ලෝකයේ දේවල් වල කෙලවරක් තියනවා කියලා හිතනවාද? අන්තයක් තියනවායි කියලා හිතනවාද? ඒකට විරුද්ධව යන අනික් සියල්ලම බොරු කියනවාමයි කියන මතේ ඉන්නවද කියන එකයි ප්‍රශ්නේ. ඉතින් ඒකට ਸਰවචනාංශාර පුරුදු උත්තරේමයි දෙන්නේ මේ අග්ගිය මම එහෙම ලෝකයේ අන්තයයි කියන මතේ නෑ. අය අන්ත නැතයි කියන සියලු මත බොරු කියන්ට යන්නෙත් නෑ. මට එහෙම දික්කයක් නෑ කියලා. ඉතින් අපි මේ භාවනා කරනකොට මහානකම් කරනකොට අපිට කොහොමද මේ අන්තයක් තියනවද නැද්ද කියන කාරණාව ඉස්මතු වෙන්නේ. ඉතින් මේ සූත්‍රයේදී හුඟක් වෙලාවට ඒ කාරණාව තමන්ගේ ජීවිතයේ රූපෙට බලපාන්නේ කොහොමද? වේදනාවට බලපාන්නේ කොහොමද? සංඥාවට දේවල් හඳුනා ගැනීම සඳහා ලකුණු තැබීම සහ ලකුණු හඳුනා ගැනීමට කොහොමද මේ අන්තයක් තියෙනවද නැද්ද කියලා බලපාන්නේ. එහෙම නැත්නම් මේ සංස්කස් කිරීම සංස්කාර රැස් කිරීම වල අන්තයක් තියෙනවද කියන කොහොමද බලපාන්නේ? ඔය විඥානය කියලා දේවල් වෙනකොට හඳුනා ගැනීමේදී අන්තයක් ඇත්තේද නැත්තේද කියන එක තමයි මේ සාකච්ඡා කරන්න හදන්නේ. ඒ නිසා අපිට කියන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ අන්තයක් තියෙනවද නැද්ද කියලා බලන එකේ තමන්ගේ පංචස්කන්ධයට සම්බන්ධ කරලත් කියත හැකියි. මගේ මේ රූපය මෙතනින් මම මෙතනින් එහාට මම නෙවෙයි කියලා අන්තයක් තියෙනවා. ඉතින් සාමාන්‍ය ලෝකයා උද්දම් පාදතල අදෝකේස මත්තකා තච පරියන්තම් පූරන් නානප්පකාරකං අසුචිනෝ පච්ච වේක්කති කියලා මේ ශරීරයේ අන්තේවල් දකින්නේ කෙස්වල ඒකාන්තයක් පාදාන්තේ ඒකාන්තයක් වටේට හැම පිරිකෙව කොට ඇත්තා වූ මේ කය. ඉතින් මේක මම මේන් පිට මම නෙවෙයි කියලා ඔන්න අපි හදා ගන්නවා. මේකයි මගේ මගේ අන්තේ. මගේ කයේ අන්තේ මේකයි කියලා හදා ගන්නවා. ඊට පස්සේ එයින් මම නොවේ කියලා කොටසක් හැදෙනවා. ඉතින් එතකොට අරගලයක් පටන් ගන්නවා. මේ ටික මම මේ ටික මගේ නෙවෙයි කියලා. ඉතින් ඒක පිළිගත්තා වාගේ තමයි ඉතින් දෙතිස් කුණප භාවනා කරනකොට පේන්නේ. නමුත් සරුවචන් වහන්සේ මේක ඒකමයි සත්‍ය අනික් සියල්ල බොරු කියන්නේ නැති වෙන්න කියනවා. දැන් කට ඇරියට පස්සේ කට ඇතුලේ තියෙන වාතය ඇතුලේද පිටතද? බුදේ තියෙන වාතය අභ්‍යන්තර වාතයේද ඇතුලේ තියෙන වාතයේද කැම ටික ගන්න ඉස්සලා බාහිරයි කෑවට පස්සේ ඇතුලේ ආශ්වාසය කරන්න ඉස්සලා වාතයේ පිට ආශ්වාසය කරාට පස්සේ ඇතුලේ ප්‍රශ්වාසය කරන්න ඉස්සලා ඇතුලේ ප්‍රශ්වාසය කරාට පස්සේ පිට එතකොට මේ හැම එකේ ගනුදෙනු නවදොරකින් ගනුදෙනු වෙන මේ ශරීරය කියලා ගත්ත මේ කලාපේ මේ සමූහයේ අන්තයක් ඇතය අන්තයක් නැතය කියලා පිළිගන්නකොට විද්‍යාව නැත්තම් භෞතිකවාදයේ අන්තයක් ඇතේ කියන කට්ටිය. ආධ්‍යාත්මික කරන කට්ටිය මේ කය විතරක් නෙවෙයි හිතකුත් තියෙනවා කියලා තා පැත්තක් හදනවා. මේ කය කියලා ගත්ත එකත් උදි මැරිච්ච වෙලා උපදිච්ච වෙලා මැරෙනකම්ම පෙරලෙන වෙනස් වෙනවා. හැම හැකින් කනකින් නිවක දිවෙන් නාසයෙන් මේ හිදුරෝලින් හැම වෙලාවෙම ගණිතයට වෙනවා. එතකොට ඇතුළත පිටත කියලා අන්තය හොයාගන්න එක හරිමම. ඒ නිසා සර්වචන් වහන්සේ අන්තයක් ඇත්තේ කියන මේ කතාවට එකඟ වෙන්නේ නමුත් භාවනා කරනකොට එහෙම එකකින් තමයි පටන් ගන්නවා වගේ පේන්නේ. මොකද මේ දෙතිස් කුණපේ අල්ලගෙන තමයි මම කියාගන්නේ. නමුත් ඔප්පු කරන්නේ භාවනාවෙන් ඒක මගේ නෙවෙයි කියන එක තමයි. ඒ නිසා පටන් ගන්නෙදී මේ අනුභව ශික්ෂාවේ, අනුභව කිරියාවේ, අනුභව ප්‍රතිපදාවේ පටන් ගන්නෙදී අන්තයක් ඇතුව පටන් ගන්න. ඒ භාවනා නිම වෙන්නේ ඒ සීමා මරියාවල් දාවල් දාගත්ත තීන්දුව කරගත්ත මේ සමූහයේ නැත කියනක ඔප්පු කරපු දවස තමයි භාවනාව ඔප්පු වෙන්නේ. විපස්සනා සාර්ථක වෙයි. ඉතින් ඒසාවට පටන් ගන්නකොට අන්තයක් තියෙනවායි කියන මේ ගමනේ දියුණු වෙලා දියුණු වෙලා දියුණු වෙලා යනකොට භාවනාවේ Taman මේ ගත්ත නිමිත්ත නැත්නම් ගත්ත අන්තය දැනගන්න ගත්ත මේ රූප කලාපය එතන නැහැ කියලා සාක්ෂාත් කරගත්ත දවසේ එහෙම නැත්නම් ඔප්පු කරලා දැකපු දවසේ Tamanගේ ඇස් දෙකෙන්ම දැක්කා වගේ එදාට තේනවා පටන් ගන්නකොට පටන් ගන්නකොට රූපයක් ඇති බව තිබිලා පටන් ගත්තට කරගෙන කරගෙන යනකොට ඒක නැති වෙනවා. මේ නැතිවීම අහම්බයක්වත් ඉන්ද්‍රජාලයක්වත් භාවනා වැරද්දක්වත් තමන්ගේ දෝෂයක්වත් නෙවෙයි පටන් ගන්නකොට ඇතයි කියලා පටන් ගත්ත දේ නැති කරපෙන්නීම තමයි විපස්සනා කරන්නේ. ඉතින් මේක තව විවිධ පැති වලට කඩලා පෙන්වන්න පුළුවන්. යම් වේදනාවක් හටගත්ත වෙලාවක ඒක අන්තයක් ඇති කියලා හිතන කට තමයි බේත් බොන්න හදන්නේ. මේ මේ බෙහෙත් බිවට පස්සේ මේ ලෙඩේ තනිප වෙනවා ඉවරයි. නමුත් ඉවරයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ වෙන ලෙඩකටපත් වෙනවා. වෙන වෙන අමාරුවකටපත් වෙන නිසා කිසිම ලෙඩකම අමාරයක් නැහැ. අපි ගත්තොත් වේදනාව කියලා කියන්නේ දුක් වේදනානේ. ඒ දුක් වේදනා අපිට තියෙන අපිට දැනෙන මට්ටමේ යටට තල්ලු කරලා තියානිනු. කාපට් එකකට දැම්ම මිසක් එකම වේදනාවක්වත් උපත් දවසල මෑන්නකම් විවරයක් නැහැ. ඒක ඉතින් අර පොඩි වේදනානාශකයක් දාලා නැත්නම් වෙන දෙයකට බබාගේ අවධානය යොමු කරලා මේක යටපත් කිරීම විතරයි කරන්නේ. ඒ නිසා මේ බව නොපෙන්වා මේක අන්තයක් තියෙනවා කියන සාත්‍රය තමයි වෛද්‍ය සාත්‍රය කියන්නේ. අමු බොරුවක්. කවදාකවත් මේ ලෙඩ, කවදාකවත් මේ වේදනා නැති කරන්න මේ අපි වේදනා සාගරයක ජීවත් වෙන්නේ. අපි කොහොම මේ කියන්නේ මේ අසවල් ලෙඩ නැත කරයි කියලා. ඉතින් අපි දන්න කාලේ සය රෝගේ නතර කරලා දැන් ආයෙමත් වෙනවා. පොලියෝ නතර කරලා දැන් ආයෙමත් වෙනවා. මේ වගේ ප්‍රධාන මැලේරියා නතර කරලා දැන් ඩෙන්ගු මත වෙලා තියෙනවා. එකක්වත් නැති කළා බෑ. නැති කරන්න බෑ. මේක පටන් ගත්ත දවසෙල්ලා ඒව වෙස්මාරු කර කර එනවා. ඉතින් අපි කියන අරකට ඇණේ ගැව්වා, අරකට පළස්තරයක් දැම්මයි කිය. වලක්වන්න බෑ. අපි ජීවත් වෙන්නේ වේදනාව පහින් එකක් කරගත්ත ජීවිතයක. ඉතින් මේකේ අන්තයක් හොයන කට්ටිය හිතනවා වේදනාව සනීපුණාට පස්සේ භාවනා කරන්න. වේදනාව පහින්ුණාට පස්සේ මම අර වැඩේ කරන්න. වේදනාව සනීපුණාට පස්සේ මේ බුබ්බට කතා. කවදාකවත් ඉවර වෙන්නේ නැහැ මේකේ. වේදනාව තියෙද්දි භාවනා කරන්න බැන්න නැති වෙච්චාම කොහොමවත් බෑ එදාට ඔයිට වැඩි අපි පෙන්කෙලින්ට පටන් ගන්නවා. ඒ නිසා මේ තියෙන එකම අන්තයක් තියෙනවයි කියලා ගන්නෑ. අන්තයක් නෑයි කියලා ගන්නෙත් නෑ. වේදනාව යම් ප්‍රමාණයකට පාත් කරගන්න පුළුවන් වෙනකන් යම් බබාන අඬන වෙලාවේදී කිරි දීලා නැතර කරන්න බෑ සූප්පක් කරලා දීලා බබා අඬන එක නැතර කරගන්න එක විතරයි වෛද්‍ය විද්‍යාවෙන් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් අද කොච්චරක් අපේ ජීවිතවලට වෛද්‍ය ශාස්ත්‍රය බලපාලා තියෙනවද? ඒ මොකද මේ වේදනාවල අන්තයක් ඇත්තේය, ලෙඩක නිමාවක් ඇත්තේ කියලා අපි හිතනවා. ඒ වගේම දෙයක් හඳුනාගත්තහම අපි කිව්වොත් මේක අයලහරකා මේක මීහරකා මේ එලහරකාගේ පෞද්ගලික ලක්ෂණ මේ මීහරකාගේ පෞද්ගලික ලක්ෂණ කියලා මේ දෙන්න හඳුනා ගැනීමට අපි සලකුණු තියනවානේ. ඉතින් අපි දන්නවා මීහරකා කළු පාටයි. එලහරකායි කළු තියෙනත් පුළුවන් අනම්මනම් තියෙනවා. ඒ මූරා කියන හරක ගත්තාම ඒක ආයෙත් ඔළුව සුදු පාටයි, කකුළු සුදු පාටයි, අනික හරිය කළු පාටයි. ඒක මඩට අහන්නෙත් නැහැ. ඌ කිරට හදන මීහරකේ. ඉතින් ඌදියා බලනකොට එළ හරකයි මීහරකයි අතරමැදට වගේ ඇවිල්ලා. ඉතින් ඒකෝර දැන් මේක මොන පැත්තට දාන්නද කියලා බැලුවොත් අපේ සංඥාව පොඩ්ඩක් හැලැප්පෙනවා. මොකද කළු හරකා කළු පාට, මීහරකා කළු පාට. ඒක මඩට අදින. ඒක බරට හොඳයි. එළ හරකා ගොඩට හොඳයි. ඒක විවිධ වර්ණයි කිව්වට ඔය එක જાතියක් කියනවා දෙකටම නැහැ. ඕ එතකොට අපි නිකන් කරකොලත ඇරියා වගේ මොකද ඒ තරම් අපව දැඩිවට අරගෙන. එලහරකා එලහරකාමයි මිහරකා මිහරකාමයි මිහරකා මඩරයිනෝ එලහරකා ගොඩට අදිනවා කියන දරුවන්ට උගන්වනවා. ඉතින් අත් දෙක අරගෙන දරුවක බලනකොට පේනවා මූරහරකෙක් දැක්කොත් එහේ මේක කිරට හදන මීහරකෙක්. ඒක ඇත්තට මඩට ගැලපෙන්නේ නැහැ. ඒ එලහරකෙක් වගේ. හැමත් වෙනස්. ඉතින් ඌ දිහා බලපුවාම පෙන්නපුවාම අම්මා එකක් කියනවා තාත්තා එකක් කියනවා. එක ගුරු එකක් කියන අනිකුර තව එකක් කියන. මේ සංඥාවක පටලැවිලා. මිනිස්සයා පුදුමාකාර විදිහට වැරදිට අල්ලගත්ත දේ ඔප්පු කරලා පෙන්නන තමයි මේ වාද විවාද කරන්නේ. ඒ නිසා දන්නවනම් මේ සංඥාවල කවදාකවත් ඉලක්ක ඇඳලා දෙක වෙන් කරන්න බෑ. අඩුම ගාණ කියනවනම් ਸਰවඥාන්සේ පෙන්වන්නේ සැප දුක් වේදනා දෙක අතර මැද දෙන ඉලක්ක ඇඳලා දෙක වෙන් කරන්න බෑ. ලාභ පාඩු කියන දෙක අතර ඉලක්ක ඇඳලා වෙන් කරන්න බෑ. යස ආයස කියන එකේ ඉරක් කරලා පෙන්නන්න බෑ. හරි වැරදි කියන එකේ සුභ අසුභ කියන එකේ ඉරක් කරලා පෙන්නන්න බෑ. මේ සංඥාව අසර වෙන තැනට එනකොට මේ අපි හරි අපහසුකටපත් වෙනවා. ඒක තමයි මේ ඉසුමු හිස්සීමුජා වෙනවයි කියලා කියන්නේ. අසහනී කියලා කියන්නේ ආතතිය කියන්නේ අපි යමක් මේකමයි කියලා නිත්‍ය වශයෙන් අල්ලගෙන ඉනවා. අල්ලගෙන ඒ වැරදියට අල්ලගත්ත එක ඔප්පු කරන්න මුළු ජීවිතේම නාස්ති කරනවා. මම UNP වුණොත් ඒ ඔන්න ශ්‍රී ලංකාවට විරුද්ධ වෙනවා. ශ්‍රී ලංකාව වුණොත් ඒ දැන් දැන් තියෙන සමෝහ සභාග රජයක් වෙච්චාම දෙකොල්ලම අංජබජා. දැන් තියෙන අලි අච්චාරුවක්. ශ්‍රී ලංකාව දැන් දැන් UNP දැන් දැන් කැබිනට් එක ගත්තාම ආර ඇමතියක් තියෙනවා මේ ඇමතියක් තියෙනවා. කාගේ ළඟට යන්නද දැන් කොළපාර සෙට් එකක් අඳගෙන ගියොත් එම අවාසියට එන්න ඉඩ තියෙනවා දැන්. ඒ මොකද අපි අර ගත්ත සංඥාව නැහැ. මේක නිසා දෙමව්පියන්ට දරුවන්ගේ හැසිරීම තේරුම් ගන්න බෑ. අත්තම්මලට පුතන්න හිතන්න බෑ. ඒ තරම්ම ඒගොල්ලෝ දැඩි මතද හරිව ඉන්නවා. තරුණ પરම්පරාව මොන්නම සංඥාවක්වත් ගන්න නැහැ. දේශීය ඌරුව ආගම જાතිය මොකක්වත් නැහැ. සැපෙහිීමේ ගමනකට යනවා. මේ වෙහෙස තියෙන්නේ මේ දේශීය ලාංඡනය උරුමය දැඩිව ගත්ත එකන හරියට පෙළෙනවා. අනිත් එකන ඉතින් මොකද කරන්නේ ඉතින් પરම්පරාවෙන් પરම්පරාවට මේවා වෙනස් වෙනවා. වෙනස් වෙන්නේ මොකක්වත් නෙවෙයි සංඥා වෙනස් වෙනවා. දැඩි මත ගත්ත මනුස්සයට පෙළෙන්න වෙනවා. එතකොට බුදුරජාණන්සේ අපිට දීලා තියෙනවා අන්තයි කියලා මේක ගන්න එපා. එහෙම නැත්නම් අන්තයි කියලා අරගෙන ඒක හොඳට බලන්න ඒක අන්ත නැති බව තේරෙයි. හැබැයි ඒ කියන්නේ අනන්ත කියන එක නෙවෙයි. ඒ වගේ සංඥාව පැත්තෙන් ගත්තත් මේ නිතර වෙනස් වෙන දෙයක් නිට්යයි කියලා සුඛයි කියලා සුභයි කියලා ආත්මයි කියලා ගත්ත විලෝපණය තමයි අපි මේ දවස පුරා විඳවන්නේ. භාවනාදී කරන්නේ ගත්ත දේ අවධානයට ලක් කරලා පරීක්ෂාවට ලක් කරලා බලනකොට ওই විදියට අන්තද, නිට්ටියද, සුඛද, සුභද, ආත්මද කියලා. එකක්වත් හරියන්නේ නැහැ. ඒකට අපි කියන භාවනා කැඩුනා. සතිය කැඩුනා. මට ඒක සංඥාවක හිත තියානින්න බෑ. ඒ මොකද අපි හිතනවා සංඥාවේ හිත තියානින්න පුළුවන් දෙයක් කියලා. දැන් සංඥා කියන්නේ ස්ථිර දෙයක් නෑ. මේ සංඥා වෙනස් වෙන එක දරා ගන්න බැරි නිසායි අපි මේ භාවනාව කැඩුනා භාවනා කරගන්න බෑ මේ මොනවා හරි නිත්‍ය සංඥාවක හිත තියාගන්න හදන්නේ ආ සංඥා වෙනස් වෙන බව පිළිගන්න තරම් මනස මෝරලා නැති නිසා. ඉතින් බුදුජාණන් වහන්සේට ඒක මෝරවලා දෙන්න බෑ. ඒ නිසා බුදුජාණන් වහන්සේ මෝරපු මනසක් ඇති කෙනාට කියනවා. ওই සංඥාව වෙනස් වෙන එක උඹේ සතිය දෝෂයක්වත්, සීල දෝෂයක්වත්, සද්ධාවේ දෝෂයක්වත් නෙවෙයි. ඔක තේරුම් ගන්න සද්ධාවක සීලයක සතියක ඉඳගෙන Taman තියෙන ලද සංඥා සලකුණු කද්දාවත් හිටින්නේ නැහැ මේ විදිහට. ඒ සංස්කාරය කියලා කියන්නේ අපි අර අපිට ඕන විදිහට මේ දේවල් සකස් කරන්න හදනවා. මේ ඉහළට පහළට ගන්න ගඟ හරස් වේලි දාලා හරස් කරන්න හදනවා. එහෙනම් මේ සෝදපාලි වෙලා ගැන සදාචාරේ වේලි දාලා හදන්න හදනවා. අද්දපු ගමන් මේක පුදුම කිපිල්ලකට ඇවිල්ලා ඉතින් මේ මිනිස්සයා පුදුමාකාර වෙහෙසකටපත් වෙනවා. Taman හිතාගත්ත මේ Tamanගේ අභිමතාර්ථ නැත්තම් හීන ඔප්පු කරගන්න බෑ. සාක්ෂාත් කරගන්න බෑ. මගේ කිට්ටුවන්තය මට ඒකට උදව් කරන්නේ නැහැ කියලා සංස්කරණය කරන්න හදන මනුස්සයා සංස්කරණයට ලක් වෙනවා. ඇඹරීමකට ලක් වෙනවා. ඒතර විඥානීය මුත් කරන්නේ මේ විනාශ කළ හැකි දේවල් සහ නොකළ හැකි දේවල් වෙන් කරන විනාශ කළ හැකි දේවල් මගේ කරගන්න. මම අයියා, මම රජ්ජුරුවෝ, මම අක්කා. මේ මේ දේවල් මං කියන විදිහටයි තියෙන්නේ. මං කියන දේ අහනවා. හිතු කියන තැන හිටින දරුවා හදන්න හදනවා විඥානයක් ධානය. ඔය එක් එක්කත් කියන දයක් අහන්නේ. මම කොහොමද ඒ වගේම තමයි දරුවෝ. ඉතින් අන්නේ විදිහට මේ භාවනා කරන කෙනා ලෝකය අනන්තයි නේ අන්තයි කියන එක නෙවෙයි කියලා ඔප්පු කරන්න හදනකොට ඒ මනුස්සයාට බහන එපා වෙනවා. හරීම කම්මැලි භාවයකටපත් වෙනවා. ඒක හොඳට තේරෙන්නේ මේ කමඨාන සුද්ධ කරනකොට මේ නিত্য වශයෙන් අන්ත වශයෙන් දකින්න යෝගාවචරය බලන්නේ. නමුත් කිසිම දෙයක් නিত্যත් නැහැ අන්තත් නැහැ. ඒ දේවල් නැවත නැවත බැලීදී පේනවා ඉස්සල බලපෙක ආයතරේ බලනකොට නෑ. ඉතින් යෝගාවචරය හිතන්නේ ඇස් දෙක පීදාලා ආය බලලා එක්කෝ පෙනුමේ දෝෂයක් නැත්නම් සතියේ දෝෂයක් නැත්නම් මගේ මේ ඒකට එළවුම මදි සද්ධාව මදි කියලා ඒ මොකද මේ අන්තවාදීව දේක කෙලවරක් තියනවා කියලා කියන බැලීම අපේ හිතට වැදුනට පස්සේ බුදුජානනාංශය කියනවා මේ විදිහට අන්තවාලෝකෝති වච්ච දිට්ටි ගහරං කියලා. ඒ කියන්නේ ඒක බොරුවට මේ කොහොදෝ අනිකක් අල්ලගනින්නක් දිට්ටිගත මේතන් ඒක අපේ ජීවිතයට අත්‍යවශ්‍ය නැහැ. මේ රූපේ වෙනස් වෙනවා වෙනස් වුණාට කමක් නැහැ කියලා බාරගත්තට සීදීනස ගන්න ඕනේ නැහැ. මේ පුංචිව තිබුණු රූපේ තරුණ වයසටපත් වෙනවා තරුණ වයසටපත් වෙලා ඉඳ වෙනවා. ඉඳ වෙනාට පස්සේ නාකියල මැරිලා යනවා. ඉතින් කොහෙද මේකේ අන්තයක් තියෙන්නේ? මේක වෙනස් වෙනවා. ඒක බාර ගැනීම අත්කලමතාන යෝගේ නෙවෙයි. එම් බාරගත්ත කෙනාට ඍතු ගුණයට අනුව ආහාර වලට හැටි වෙනස් වෙන්න පුළුවන්. නෑ නෑ මගේ මේ රූපලාවන්‍ය මෙහෙම තියානින්න ඕනේ. මේ පෞරුෂත්වයේ තියානින්න ඕන කියලා යම් කිසි කෙනෙක් රූපේ අල්ලගත්තොත් අන්තවසේ ඉතින් ඒ කෙනාට අනිවාර්යයෙන්ම මේ වෙනස් වෙන ලෝකේ විෂම ලෝකේ ගැටුමක් ඇති වෙනවා. ඉතින් මෙන්න මේක ඔප්පු කරන්නයි සරුවච්චන් වහන්සේ මේ රූපාකාරයෙන් අන්ත නෑ කියලා ඔප්පු කරන්නයි මේ තමන්ගේ කයට ලද ලද වෙලාවේ හිත යොදලා බලන්න කියන්නේ. ප්‍රධාන වශයෙන්ම මේ ඉරියව් වෙනස් කිරීම නැතුව මේ කය පවත්වන්න බෑ. මැරිච්ච දෙයි පණ තියෙන දෙයි වෙනස තමයි පණ තියෙන එක නලියනවා. කොයි වෙලාවෙත් නලියනවා අපි පණ කියන්නේ ප්‍රාණි කියලා කියන්නේ නලියන ගතියද. මැරිච්ච දෙය කියලා කියන්නේ ඒක තිබ්බ තැන මුත්ත තිබ්බ වගේ තියෙනවා. භාවනා කරන එකනට කියනවා ඔබ හොල්ලන් නැති වෙන්න හිතපන්. සීල සමාදන් වෙයන්. හික්මව ගනි. ඒකල බලපන් උඹ හොල්ලන එකටත් මේක හෙල්ලෙනවා. උඹ හෙල්ලුවේ නැතත් මේක හෙල්ලෙනවා. නිතරම මේ කය විනාශ වෙමින් පවතින බව පරියන්කයක ඉන්නකොට තමයි නැසෙල්ලි ඉන්න අදිෂ්ඨාන කරන බලන් හිටියට මේක හුස්ම ගන්න එක නැතුව පවත්න්න බෑ. කය පිම්බීම හැකිලිම නැතුව පවත්න්න බෑ. නැත්නම් මේ පොළවේ හැපෙන බව දැනෙන්නේ නැතුව පවත්න්න බෑ. නලියන්නේ නැතුව පවත්න්න බෑ. ඒ නිසා කොයි වෙලාවක හරි යෝගාවචරයා නොසෙල්වි ඉඳ අදිෂ්ඨාන කරගෙන භාවනා කරගෙන යනකොට දැක්කොත් මේ ජීවිතය කියලා කියන්නේ දැන හෝ නොදැන හෙලවෙන ගතියක්. කම්පන වෙන ගතියක්, චලන වෙන ගතියක්. ඉතින් ඒ නිසා නොසොල්වා හිතාමතා නොසොල්වා මේක දිහා බලාගෙන ඉන්නකොට අපි ආස්වාද ප්‍රසවාසය දැක්කොත් ඒක න අන්තවාදී පුද්ගලයෙක් නම් එයා වාර්තා කරනවා ආනාපානෙ දැක්කයි කියලා. බුදුජානක වහන්සේ කියන උඹයි දැකපු දේ නিত্য සුඛ සුබද එතනක වෙනස් වෙන අන්තයක් නැතුව වෙනස් වෙන කෙලවරක් නැතුව වෙනස් වෙන එකක්ද බලන්න දාන. ඔය දැකපු එකම නැවත නැවත බලන්න කියනවා. බලනකොට පේනවා මේ ඉස්සර තිබුණ මේ ආස්වාද තිබුණ සීතල ප්‍රසආසන උණුසුම් වෙනවා. දිගට තිබුණ ආස්වාසේ කෙටි වෙන්න පුළුවන්. කෙටියට තියෙන ආස්වාසේ දික් වෙන්න පුළුවන්. කොටින් කියනවා නම් ආස්වාස ආස්වාසේ සහ ප්‍රස්වාසේ පෞද්ගලික ලක්ෂණ ලයිස්තුවේ අන්තයක් නැහැ. ලයිස්තුව ඕන තරම් හදාන්න පුළුවන්. දවසින් දවස දවසින් දවස අපි හිතනවා දැන් මං ආනපාන දැක්ක දැන් හරි කියලා හිතන්නේ අන්තවාදී පුද්ගලයා. කවදාකවත් ඒකේ අන්තයක් නැහැ. බලන්න බලන්න කොච්චර දෝ ආස්වාස් ප්‍රසවාසයේ විවිධ පැතිකඩ නැත්නම් විවිධ පෞද්ගලික ලක්ෂණ පේනවා. ඒ නිසා භාවනාවේ අන්තයක් තියෙනවා කියලා හිතන කෙනා මම දැක්ක ආනපාන දැක්කයි කියලා පරිච්ඡේදය සමාප්ත කරනවා. අන්තයක් තියනවා කියන එක නෙවෙයි කියන බලන එකට පේනවා මේ දැන් බලපේක ආයසරයක් බැලුවොත් ඒ ලයිස්ට්ට තව එකතු කරන්න පුළුවන්. මේ මේ විදිහට බැලුවොත් හැම වෙලාවෙම භවනාව අලුත් හැම වෙලාවෙම ආස්වාසයෙන් ආස්වාසයට වෙනස්කම් තියෙනවා. ආස්වාසයෙන් ප්‍රසවාසයට වෙනස්කම් තියෙනවා. ඒ හැම වෙනසක්ම මේ අන්තයි කියන අදහසට අභියෝග කරනවා. වැඩි වැඩියෙන් බලන්න බලන්න බලන්න අන්තිමට යෝගාවචරයට මේ අන්තවාදීය අන්තයි කියන එක නැති වෙන්නේ කොතනද? මේ ආස්වාසි මේ ප්‍රාස්වාසි කියලා හොඳට දෙක වෙන් කරලා දැක් ගන්න පුළුවන්කම තියෙද්දි දිගින් දිගට බලනකොට ආස්වාද ප්‍රසාද දෙක අතර වෙනස නැති වෙන්න පටන් ගන්නවා. ආස්වාසිය වගේමයි ප්‍රස්වාසිය ප්‍රස්වාසිය වගේමයි ආස්වාසිය ඒක ඇඟෙන්නේ යෝගාවචරයට දැනෙන්නේ මෙනෙහි කරගන්න බැරුව යනවා. ආස්වාසිය කියලා මෙනෙහි කරනකොට ආස්වාද ප්‍රස්වාසිය දන්නේ. ඒක නිසා මෙනෙහි කිරීම තියෙන තාක් විතක්කේ තියෙන තාක් වෙන්කොට හඳුනා ගන්න තාක් අපි නිකන් අන්තයි වගේ පටන් අරගන්න. නමුත් භාවනා කරගෙන කරන යනකොට මේ ආස්වාසය මේ ප්‍රස්වාසය කියලා අන්තවත් ගතිය දෙක එකිනෙකට කලවම් වෙන්න පටන් ගන්නකොට හුඟව දෙනෙක් භාවයෙන් නැගිටලා යනවා. භාවනා කැඩිලයි කියලා හිතලා සතිය නැති වෙලයි කියලා හිතලා සමාධිය නැති වෙලයි කියලා හිතලා ඒ කම්මැලි කියලා හිතලා නීරස වෙලා එහෙම නැත්නම් ඒකාකාරී වෙලා ඒ මේ ලස්සන දෙකක් තිබුණ එක එක වගේ එන්න පටන් ගන්නකොට ඒකාකාරී වෙනවා. මේ මේ తত্ত্বය භාවනා වැඩමුළුවකදී අවබෝධ කරගන්න පුළුවන් වුණොත් ඒ යෝගාවචරයා මේ අන්තවාලෝකයේ කියන යුද්ධයට ආයුධ රැස් කරගත්ත කෙනෙක් වගේ. එයාට තේරෙනවා මොනම අරමුණක් හෝ අරගෙන ඉරියව්ව හෝ අරමුණක් අරගෙන ඒකම නැවත නැවත බලනකොට ඒකේ සටහන් සහ ආකාර වලට අන්තයක් නැහැ. ඕනෙම සටහනකට යන්න පුළුවන්. ඕනෙම ආකාරයකට යන්න පුළුවන්. අන්තිමට බලනකොට මේ දෙකක් වශයෙන් ගත්ත වම දකුණ ආස්වාස් ප්‍රසවාසී පිම්බීම හැකිලිම වගේ බලන දේවල් අතර සමාන ලක්ෂණ පහළ වෙන්න පටන් අර ගන්නකොට තමයි මේ අන්තවාලෝකෝ කියන දාර්ශනීය මතය එතන මේ මතවාදය බිඳෙන්න පටන් අරගන්නේ එතනින් එහාට යන්න තරම් යෝගාවචර පෞරුෂත්වයක් නැහැ. එක්කෝ සුතමේ ඥානෙ නැහැ. එහෙම නැත්නම් එක දිගට බලාන ඉඳලා මේ මේ අන්තයක් තියලා පටන් ගත්ත දේ දැන් බොඳ වෙන්න පටන් අර ගන්නවා. අන්තේ සීමාව මරියාදාව කැඩලා බිඳලා යන්න පටන් අර ගන්නවා කියන එක දකින්න තරම් අත්දැකීම් නැහැ. තුන ඒක දරා ගන්න තරම් පෞරුෂත්වයක් නැහැ. ඒ තරම්ම අපි මේ රූපේ අන්තයි කියන එකේ වාල් භාවයටපත් වෙලා තියෙනවා. ඉතින් ඒක ගොඩක්ම සදබලව තියෙන්නේ ජීවිතයේ මන්ද දශකේ වර්ණ දශකයේ මන්ද දශකයේ ක්‍රීඩා දශකයේ වර්ණ දශකයේ බල දශකයේ තියෙන වෙලාවේදී ඒ යෝගාවචරයට අමාරුයි මේක අන්තයක් නැහැ කියලා තේරුම් ගන්න. ඒ නිසා පළවෙනි අවුරුදු 10යි 10 ඉඳලා 20 වෙනකම් 20 ඉඳලා 30 වෙනකම් 30 ඉඳලා 40 වෙනකම් වයසේ කෙනෙක් භවනාට පෙළඹෙනවයි කියන එක වෙන්නේ නැති දෙයක් ලෝකේ. මොකද එයාට මේ අනන්තයි අන්ත නැහැ කියන එක දරා ගන්න බෑ. එයා තාම මම වෙමි කියන එක මේ රූපය හරහා ස්ථිර කරමින් ඉන්නේ. ඒක නිසා ඒ මන්ද දශකයේ කියන පළවෙනි අවුරුදු 10 දී එනතම මේ ක්‍රීඩා දශකයේ කියන 10 ඉඳලා 20 වෙනකම් ඊට පස්සේ වර්ණ දශකයේ කියලා මේ රූපේ හැඩගස්වන 20 ඉඳලා 30 වෙනකම් ඊට පස්සේ 30 ඉඳලා 40 වෙනකම් වෙන මේ බල දශකයේදී අන්තයි කියන අදහසේ තමයි අපි බැඳිලා අධ්‍යාපනය කරන්නේ සල්ලි හම්බ කරන්නේ ගයක් හදාගන්නේ පවුල් කන්නේ මේ නිට්‍ය වූ අන්ත භව ඇති කරන්නේ. ඉතින් ඒ නිසා ගිහි ලෝකේ ඒ වයස්කාර අයට මේ බණක් ගැඹුරුයි කියන. මේක දර්ශනයක් අපිට තේරෙන්නේ මොකද තේරෙන්නේ නැමෙ තේරන්න ඕන කමක් නැහැ. ඒ කට්ටියට ඕන කළ තියෙන මේ අන්තවාදිකමක් ඇති කරගන්න. නමුත් ਸਰවචනාංශේ වැඩ ඉන්න කාලෙම අවුරුදු 7 සංකිච්ඡ සාමණේර එතන විශාකා මහෝපාසිකා වගේ අය කුශාග්‍ර බුද්ධිමත් ඒ කට්ටියට මේක තේරුණා. අන්තයි කියලා පටන් ගත්තට ප්‍රශ්නයක් නැහැ. ඒ අන්තයි කියන එක නිෂේධ කරන්න පුළුවන්. බොරුව කියලා පෙන්නලා දෙන්න පුළුවන් එක අරමුණක් දිහා බොහෝ වෙලා බලා සිටින්න. ඒකට කියනවා අනුපස්සනා කරනවා කියලා. නැත්නම් විපස්සනා කරනවා කියලා. ඉතින් ඒක මේ අදත් එදත් සර්වඥන්සේ ඉන්න කාලෙත් අදත් කිසිම කෙනෙක් අභියෝගයක් වශයෙන් ගන්න භාවනා කරන්න කැමති නැහැ. මොකද ඒගොල්ලන්ට ඕන තියෙන්නේ භාවනා කරලා ලකුණු ලබා ගන්නයි. භාවනා කරලා Tamanට තවත් ආඩම්බරයක් ඇති කරගන්නයි නැත්නම් මම යට ඔටුන්නක් පලඳ ගන්නයි. නමුත් මේ අන්තයක් නැහැ කියන කතාවට එනකොට එහෙම ඔටුන්නක් පලඳන්න මමයක් නැති බව නැත්නම් එහෙම රූපාකාරයක් නැති බව වේදනාකාරයක් නැති බව තේරුම් ගන්න මේ ආත්මේ කරන ලද කුසල් වලින් බොහෝම අඩු බලපෑමක් තියෙනවා. ඒකට අනිවාර්යයෙන්ම පෙර කරන ලද පුබ්බේච කත පුඤ්ඤතා කියලා පෙර කරන ලද කුසල් භාවය අවශ්‍යයි. නැත්නම් ඒ සංකීර්ණ සාමනීර වගේ ඇත්තන්ට විසාකම විපාසිකාවගේ අවුරුදු 7ේදී සුමනාට වගේ අවුරුදු 7ේදී මේක තේරෙන්නේ නැහැ. ඒ නිසා මේක මේ තේරෙන්නේ නැහැ කියලා මන් දොස්සහය වෙලා පැත්තට යන්න නෙවෙයි තියෙන්නේ. අපිට කවදා හෝ තේරෙන්න නම් අපිට මේක තේරෙන්නේ නැති වෙන්න හේතුව අපි මේක අන්තයි කියලා අල්ලගෙන ඉන්නවා. අන්තයි කියලා අල්ලගත්ත මනුස්සයා සැලසුම් හදනවා. නිර්මාණ කරනවා. අභිවෘද්ධියක් පතනවා. ඒ ඒ තුනේම සැලසුම් කිරීම, නිර්මාණ කිරීම, අභිවෘද්ධියක් පැතීම අන්තයි කියලා හිතන අයගේ රෝගයක්. මේක පෝෂණය කරන අධ්‍යාපනයක් අද තියෙනවා. නිර්මාණශීලීත්වය පෝෂණය කරන, අභිවෘද්ධිය පෝෂණය කරන, සැලසුම් හදන ලෝකයක්. ਸਰවඥංශ පෙන්වන්නේ හදන තරම් සැලසුම් කැඩෙනවා. ඒක පිළිබඳ කතා කරන දෙයක් නෑ. කන්දේ ගෙදර නයි දෙයටයි කියන්නේ. කැඩෙන ගෙවල් ඔබ මොකටද හදාන්නේ? ගයක් කර ගයක් නාදා සිටින්නේ. ගෙන් ගියදා ගෙට නිලිලා තැවෙන්නේ. අපි හැම හදන හදන ගයක්ම ඔබ ආශා කරනවා. සංසාරය පාස අපි ශරීරයක් හදනවා. ඒ යොරචි දාසේ ගෙන් ගියදා ගෙට ගිහිල්ලා තැවෙනවා. ඊට පස්සේ ආයෙ සංසාරය බලාපොරොත්තු වෙනවා. ඉතින් අන්න ওই ගතිය ඔප්පු කර දීමයි ලෝකේ තියෙන අභිවෘද්ධියයි ලෝකේ තියෙන නිර්මාණවාදයයි නිර්මාණශීලීත්වයයි තමයි සැලසුම් කිරීමයි බලනකොට අද හැම දේශපාලනයක්ම දේශපාලන සැලසුම් වලින් පිරීලා හැම ආර්ථිකයක්ම ආර්ථික සැලසුම් වලින් පිරීලා හැම සමාජ දර්ශනයක්ම සැලසුම් වලින් පිරීලා ඒ කියන්නේ ඒ ඔක්කොම අන්තවාදීව ගිහිලා තියෙනවා නමුත් ਸਰවචනාසික ප්‍රකාශයේ තුලත් දේශපාලන සමාජික ආර්ථික සැලසුම් තියෙනවා නමුත් ඒවා දැඩි මතධාරී වෙලා නැහැ ඒක නිසා දේශපාලනඥයෝ ආර්ථික විශේෂඥයෝ සමාජ විශේෂ සත්‍යමේ බුදුජාණන් වහන්සේගේ පාඩම් පන්තිකට ගන්න හදනවා ඒගොල්ලන්ගේ මේ බංකොලොත් නිර්මාණ පෝෂණය කරන්න වෙන්නේ නැහැ. බුදුජාණන්සේම කිසිම දවසක එහෙම සැලසුම් කිරීමක් සැලසුම් හැදීමක් නිර්මාණශීලීත්වයක් කතා කරන්නේ නිර්මාණය කරන්න හදනවා දුකක් තමයි නිර්මාණය කරන්න කියලා කියන්නේ. මේ ලෝකයේ හදපු එක අනික් ආගම් වල කියනවා නිර්මාණය කරපු එකයි කියලා. දෙවියන් ආදී ලෝක නිර්මාණය කෙරුවා ලෝකෙම ඇව්වා ආදී වශයෙන් බුදුන්සේ සඳහන් කරන බෝරිදත්ත ජාතකයේදී මේක ලෝකියමක් මැව්වා නම් ඒකම අවලා තියෙන උදේ ඉඳලා හැන්ද වෙනකන් දුකක් අපිට එක තැනක වාඩි වෙලා ඉන්නවත් බෑ ඒ තරම් දුකක් නම් ඒ තරම් මායාවක් නම් ලෝකේ ඒ තරම් මුසාවක් නම් මේක මවලා තියෙන දුකක් ඒ නිසා මේකට කියන්න තියෙන්නේ මායාකාරය කියලා නෙවෙයි විනාශකාරයයි කියලා ඒ නිසා අපිත් යමක් හිතනවා නම් සැලසුම් කරන්නේ අපිට නිර්මාණය කරනවා අපිට නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ දුකක් විතරයි විනාශයක් විතරයි. එනිසා මේ ලැබිලා තියෙන මේ චිත්තක්ෂණයේ වර්තමානයේ එළඹ වාසය කරන එකනාගේ ප්‍රධාන ලක්ෂණය තමයි යා මේ අනාගත සැලසුම් පිළිබඳව ගොඩාක් පෙට්‍රල් පුච්චන්ට යන්නේ කරදර වෙන්නේ නැහැ. සැලසුම් තියෙනවා නමුත් හරියන්න පුළුවන් වරදින්න පුළුවන්. නමුත් ඒ විනෝඩ මේ ලැබිච්ච වර්තමාන මොහොතේ එළඹ වාසය කිරීමට අත්‍යවශ්‍ය නැහැ සැලසුම්. සැලසුම් කියනෙවුවා අපේ නිෂ්පාදනයේ අතුරු ඵලයක් විතරයි. නිෂ්පාදනය කරනකොට මේ ජීවිතයේ නිෂ්පාදනයේ සැලසුම් නොකර ඉන්න බෑ. පුළුවන් නම් නොකර ඉන්න ඒක තමයි දක්ෂකම. නමුත් මේකෙන් සැලසුම් එළියට එනවා. නමුත් ඒක සැලසුමක්වත් මගේ කියා ගන්න නැතුව ආත්මී කර ගන්න නැතුව මම කියා ගන්න නැතුව ඒ කටයුතු කරන්න නම් එයාට තියෙනවා ගැඹුරෙන් කියනවා අපපනිහිත විමුක්තිය කියලා. පණිදි කියලා කියන්නේ එල්ලේ. පණිදි කියලා කියන්නේ අභිමතාර්ථය. අපි මුළු ලෝකෙම කැරට්ටලේ පිටිපස්සේ යන බූරෝ වගේ මොකද්ද අසම්පූර්ණ වෙච්ච අභිමතාර්ථයක් කරා යනවා. ඒක ලැබුණට පස්සේ ආන්තික වූ සැපක් ලැබෙයි කියලා. ඉතින් අපිට පේනවා සමහර ඒ પરමාර්ථවලට ගිහිලා තියෙන උමුත් අපි වගේම තාම විදුරු. එකෙකුට ඔක්කර ලැබිලා නැහැ. ඉතින් ඒක නිසා අන්තයි කියලා බාරගත්තොත් ඒකට බුදුදහම කියන්නේ ditthi metan. ඒක නිකන් ඔලුවට දාගත්ත දෘෂ්ටියක් විතරයි දික්ටි ගහනන් ඒක එකට එකට පොත් වෙන්න පටන් ගන්නවා. ඒක මත තව තව දික්ටි ಗುಣ ಗುಣ වෙන්න පටන් ගන්නවා. ගුණිතයක් බාටපත් වෙනවා. දික්ටි ගහනයක් බාටපත් වෙනවා. දික්ටි කාන්තාරං ඒ කාන්තාර කියන්නේ වැලි තලාව කිලෝරක් නැතුව තියෙනවා බය උපදවන තරම්. සිටිජේීම ඉක්මෝල යන තරම් මේ අන්තයි කියන එක රූපයට යනවා වේදනාවට යනවා සංඥාට සංස්කාර විඥාණයට ඔස්සේ මගේ ආයත යනවා අපේ ආයත යනවා දිගට මේක මගේ රට මගේ ආගම කියලා මේ බදා ගන්නවා අන්තවාදීව එතකොට මේක දිට්ටි කාන්තාරයක් පාත් වෙනවා දිට්ටි විසූකයක් වියලි වෙලා වේලිච්ච මිදිය ගෙඩියක් වගේ ඇකිලෙන්න පටන් ගන්නවා රැලි ගහෙන්න පටන් අර ගන්නවා මේ දෘශ්‍යයට වැටෙනවා දිට්ටි විපන්දිතයක් ඊට පස්සේ කලන්තයිච්ච මිනිස්සුකයි ගහෙන්න ගන්නවා ස්පන්දනය වෙන්න පටන් අර ගන්නවා අයියෝ මං හිතාගත්ත මේ මගේ ලෝකේ මං ඉදිරි පිටම කඩාන වැටෙනවා එහෙම නැත්නම් මේ හදපු විදුරු මාලිගාව කැඩෙනවා බුදුන්සේ සඳහන් කරන්නේ පොඩි දරුවන් වැල්ලේ හදන ලස්සන වැලි මාලිගාවක් වගේ ඉතින් කොච්චර නිර්මාණය කළ හැදුවත් රැල්ලක් එහෙම වැදුනොත් තිබුණු තැන හොයන්න බෑ ආන්නේ වගේ විපන්දිතයකට යනවා ඒ ඒ වගේම මේ ඒක Tamanට දුකක් පරිලහයක් ඇති කරලා දෙනවා මම මේ හදපු දේ කියලා ඒක අන්තයි මේක මගේ අයිතිකාරයා කියලා මම පట్టල කරගත්ත ගම ඒක විපරිණාමයට ලක් කරන හැම වෙලාවෙම අදුම් මිනිස්යා නිර්මාණ ශිල්පියා තැවෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒක දුකක් විඝාතයක් පරිලාහයක් උපායාසයක් මේ Taman අන්තයි කියලා ගන්න එක. ඉතින් ඒ නිසා යෝගාවචරයට පටන් ගන්නකොට නිමිත්තක් කියලා එකක් ඕන තමයි. නැත්නම් ඉන්න ඉරියව්ව කියන එක ඕනේ තමයි. නමුත් ඒකෙන් අදහස් කරන්න ඒ ආනාපාන වශයෙන් බලන නිමිත්ත හෝ පිම්බි පැකිලි වශයෙන් බලන නිමිත්ත හෝ ඒක ඒක ඝනව නොසලෙන වෙනස් නොවන නීත්‍ය දෙයක් විදිහට නෙවෙයි සලකන්න තියෙන්නේ. ඒකේ සටහන් වෙනස් වෙනවා, ආකාර වෙනස් වෙනවා. කාලය අනුව වෙනස් වෙනවා, දේශය අනුව වෙනස් වෙනවා. අන්නේ වෙනස් වෙන වෙනස් වෙන දේ බලන්න නම් අන්තයි කියන දෘෂ්ටිගතේ රැඳී පවතින්න නරකයි. ඒක හරි අමාරුයි. මේ අනිකුත් ආගම් වල ඉන්න අයටත් වඩා බෞද්ධයාට පවා අමාරුයි. මොකද බෞද්ධයා උනත් මේ මතධාරී ගොඩක දික්ටි ගහනවා තියෙනවා. ඒ නිසා අපි ඒක භාවනාවට නගනකොට ආස්වාස් ප්‍රසවාස එකක් ගත්තොත් පටන් ගන්නකොට බොහොම දීර්ඝ ආස්වාස දීර්ඝ ප්‍රසවාස අපිට වැටෙනකොට අපිට ඒකේ නিত্য අන්තයක් මේ ආස්වාසිය මෙතන ඉවරයි ඊට පස්වාස මෙතේ පටන් ගන්න මෙතෙන් ඉවරයි කියලා වගේ පේනවා. නමුත් ආස්වාද ප්‍රසවාස උඟ වේලාවක් බලනකොට මේ ආස්වාසිය ඉවර වෙන තැන කිසිම අන්තයක් නැහැ. ප්‍රසවාසය ඉවර වෙන තැන කිසිම අන්තයක් නැහැ. අපි ඒක තැනකදී ඉවරයි කියලා විනිශ්චය කරනවා මිස ඒ ගෙවෙන හැටි බලාන හිටියොත් හැම ආස්වාසයක් අන්තිමේම නිවන තියෙනවා. හැම ප්‍රසවාසයක් අන්තිමේම නිවති නිවන තියෙනවා. නමුත් මගේ ඉඳුරන් කියනවා ඒක අහුවෙන්නේ නැහැ. ඒක දැනෙන්නේ නැහැ. මෙතෙන්ටකම් අහුවෙනවා. එතනින් එහාට බෑ කියලා අපි කරහරිනවා. ඒ නැත්තම් මුදා හරිනවා. උදුවට සතියෙන් බලන්න හිටියොත් මේ පේන්න පටන් අරගත්ත ආස්වාසේ අන්තේ කොහෙද කියලා පේන්න පටන් ගත්ත ප්‍රස්වාසයේ අන්තේ කොහෙද කියලා හොඳට තේරෙනවා. ඒ කිසිම තැනක පැහැදිලි පිරිසිදු අන්තයක් නැහැ. අද අන්තය කියප එක හෙට වෙනකොට තියෙනවා තව පේනවා කියලා. හෙට බැලුවොත් එහෙම තවත් ඒකටම අවධානය යොමු කරලා චීන කණ්ණාඩිය දාලා තවත් අන්තයක් තියෙනවා. ආන්නේ විදිහට මේ අන්තේ බලාන බලාන බලාන යනකොට අන්තේ සහ අන්තේ කෙලවර කියන දෙක අතර වෙනසක් නැතුව ඔළුව තෝන්තුවටපත් වෙනවා. ඒක අද විද්‍යාවේ වෙන්න පටන් ගන්න තිබිලා තියෙනවා. ඒ විද්‍යාවේ නම් කරපු කිසිම දෙයක ඒක පවත්වාගෙන යෑමේ හැකියාවක් නැහැ. ඒක විපරිණාමයටපත් වෙනවා. ඒ නිසා යෝගාවචරයා අරමුණක් අල්ලගෙන කොයි අරමුණවත් ප්‍රශ්නයක් නැහැ. ඒ අරමුණ මේක අන්තයක් නැතය කියන අදහසින් බැලීමට කියන්නේ අනජ්ජෝසිතේ කියලා. අජ්ජෝසිතේ කියලා කියන්නේ අන්තයක් තියනවා කියලා ඒක බදාගෙන ඒකට රිංග ගන්න එක. නෑ බැලුවට බලන්න බලන්න බලන්න මේකේ අන්තයක් නෑ මේක බොඳ වෙච්ච දෙයක්, දියාරු වෙච්ච දෙයක් කියලා කියන්නේ ඒකට රිංග ගන්න යන්නේ අජ්ජෝසිත අජ්ජෝසිතානති තථාගතාන. දැක්ක තමයි දැක්කට මේ මම දැක්ක දේ කියලා දැන් මේක මගේ පරිශ්‍රණයේ ප්‍රතිඵලයක් කියලා නැත්නම් මේ මගේ නිර්මාණයක් කියලා එයා ඒක අන්තවාදීව බාර ගන්න යන්නේ මොකද මේක මමත් වෙනස් වෙනවා බලන නිර්මාණයත් වෙනස් වෙනවා කියන අනන්ත ගතිය බොහෝ දුරට මේ අනිත්‍ය ගතියත් එක්ක සම්පාත වෙලා තියෙනවා අර මන්ද දශකේ වර්ණ දශකේ ක්‍රීඩා දශකේ බාල දශකයේ වගේ එනකොට ඒ කෙනාට තාම ඒ ගොඩ නැගීමෙන් පවතින මේ දේවල් අන්තයක් නැහැ කියලා පිළිගන්න තරම් ආත්ම ශක්තියක් නැහැ. වයසෙන් බලනවා නමුත් පාරමිතා ශක්තිය තියෙන කෙනෙකුට නම් හත් අවුරුදු වයසේ වුණත් මේක තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා මේ අග්ගිවච්ඡකොත් පරිබ්‍රාජකය බුදුජානන්සේට සඳහන් කරන දැන් වහන්සේට අන්තද කියලා අහනකොට ඒමයි සත්‍යයි අනිත්‍ය ප්‍රත්‍යහන පන්සේ නැහැ කියනවා. ඒතර වහන්සේ මොකද්ද තියෙනවයි කියන්නේ කියලා. ඒතර බුදුරජාණන්සේ සඳහන් කරනවා මම ඕක නෑ කියන්නේ අන්තයි කියලා බාර ගත්තොත් ඒක දික්ටිගත මේතන් ඒක නිකන් ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් එකක් නෙවෙයි අමු දෘෂ්ටියක් විතරයි ඒ වගේම දුක්ටි ගහනන් ඒ දෘෂ්ටියත් එකට එකට හැත් බැඳෙන දෘෂ්ටියක් ඒක මත තව තව ගොනු වෙන දෘෂ්ටියක් ඒ කාන්තාරයක් ඒක වේලිල්ලක් එහෙම නැත්නම් දාහයක් පරිලාහයක් විපන්දිතයක් ඒක නිසා ඒක කවදාකවත් එවැනි වෙහෙසකර හිතක් ඇති කෙනාට නිවන සාන්තියක් විරාගයක් පහළ වෙන්නේ නිසා උපදින තාක් උපදින දුකයි නැති වෙන තාක් නැති වෙන දුකයි කියන එක විතරයි සරුවචනසික ඉගැන්වෙන්නේ. ඒක නිසා මොකක් හෝ නිමිත්තක් තමයි නිතරම පේන නිමිත්තක් අරගෙන ඒක දිහා විස්තර වශයෙන් බලලා බලන්න බලන්න බලන්න ඒකේ <clears throat> අන්තයක් නැති බව පැති දෙකකින් අපිට ධර්මයේ පෙන්ලා දීලා තියෙනවා නැත්නම් බලන්න කමඨාන සුද්ධ කරගන්න ඕනේ. ආස්වාසයෙන්ල පාස්වාසයට යනකොට ආස්වාසයෙන්ද ප්‍රස්වාසයට මාරු වෙන මාරු වේද නැත්නම් ආස්වාසයේ නිමාව සහ ප්‍රස්වාසයේ මුල ප්‍රස්වාසයේ නිමාව සහ ආස්වාසයේ මුල කියලා මේ තඩමාරු වෙන තැන හැමදාම අපට গুপ্ত විදියටයි සිද්ධ වෙන්නේ. අඩු ගන්න අපිට ආස්වාද ප්‍රසවාස පේන්නේ නැහැ. ඒ නිසා ආස්වාසයෙන් ප්‍රසවාසයට මාරු වෙන තැන ප්‍රසවාසයෙන් ආස්වාස මාරු තැන ඉර. කොතනද මේ ආස්වාස ඉවර වෙන කොතනද ප්‍රසවාසය පටන් අරගන්නේ කියලා කිව්වොත් බලන්න බලන්න බලන්න හරි අමාරුයි. මම දවසුත් මතක් කරා අපි ඉගෙන ගන්න කාලේ තිබුණා රාජ්‍ය තන්ත්‍රයේට විධායක නිලධාරීන් මේ CS ලබඳව ගන්න ඉන්ටර්විව් එකක් සමුක පරීක්ෂණයක් තියෙන වෙලාවේදී ඒ හිටපු අමාත්‍යංශේ ලේකම්තුමාම ගිහිල්ලා දැනට විධායක නිලධාරීන් වශයෙන් පැනන රජයේ ඒදන්තවරුන්ගේ දැනුම මදි කියලා අභියෝගයෙන් එකටිය සමුක පරීක්ෂණ ලක් කළ පත්‍රය දාලා තිබුණා. දැන් හැදෙන මිනිස්සෙකින් ඇහුවොත් දැන් මේ විධායක නිලධාරියෙක් තනසෝ ගන්න හදන මේ CS පාස් වෙච්ච කෙනෙක්ගෙන් සහකාර ඒජන්තකම දෙන්න ඉස්සෙල්ලා රස්සාව ගන්න දෙන්න ඉස්සෙල්ලා පරීක්ෂණදී ඇහුවොත් මහලිකගේ දිග කොච්චරද කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. එක්කෙනෙක්වත් දන්නේ නැහැ. ඒ තරම්ම කියලා දොස් කියලා තිබුණා. ඉතින් මේක මහ ලොකුවට පත්තරේ ගියා මේ රට බාර ගන්න හදන කට්ටිය රටේ මූලික දැනුමක් නැහැ. මහලිකංගේ දිගවත් දන්නේ නැහැ කියලා. ඉතින් ඒක මිනිස්සෙක් අහලා තිබුණා ඔබතුමා දන්නවද කියලා. පත්තරේ වාදෙට කියලා තුන ඔබතුමා දන්නවද මහලිකංගේ දිග? ඉතින් මේ මිනිස්සයා කියලා තිබුණා 236 නේ. කොතන ඉඳලා කොතේද 236? ඔයගොල්ලෝ ගත්තේ හීත ගඟුලේ ඉඳලාද? සීත ගඟට පොඩ්ඩක් උඩින්ද මහලි ගඟ පටන් අරගන්නේ. ගඟ මොයේ කටට වැටෙන්නේ අහවල් තැන්නේ ඒ හරිය කොයි කොතනින්ද ඉඳලාද ගත්තේ? කවුද මෙන්නේ? උඹට කවුද කියව බොරුවක් නෙමෙයි. තව කෙනෙක් කියන්නේ නැහැ කියලා මනස නිඳ කරන්න නැන්නේ. 236 කියලා පොතේ ලියලා තිබුණාට මහලි ගඟ පටන් ගන්න තැනක් තියෙනවා. කවුරු හරි ගිහිල්ලා තියෙනද මුල හොයන්නේ? අතුගංග රාශියක් තියෙනවා එකකවත් මුලක් නැහැ. දැන් කැලිගඟ පටන් ගන්න තැන තමයි අපේ දොලේ මුල. ওই වතුර කියලා තමයි කැලිකකට. අනිත් මෙතෙල්ල වෙනවා කැලිකක වෙනස්. ඉතින් තමුසෝ කියන්නේ තමුසේ දන්න මගුලකට නෙවෙයිනේ ওই. ඔගේ අන්ත තියනද දැනුනේ. ඒකල මහලු කොට මේ දැන් හැදෙන කටිය දැනුම නැහැ කියලා කෑ ගන්නවා කියලා දීපුවම අර මනුස්සයර බොහොම ප්‍රසිද්ධ විදායක නිලධාරිකේ දවස්වල හිටියේ මේ රාජ්‍ය අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ලේකම්. මේ අපි දැනුම කියලා අපිට පෙන්වන්න දැන මේ අන්ත කරගත්ත කුණු හරපයන්නේ. දැනුමේ අන්තයක් නැහැ. අපිට පේනකොට ආස්වාසේ මුලක් හොයන්න බැරි නම් ප්‍රසවාසයේ මුලක් හොයන්න බැරි නම් අපි ආස්වාද ප්‍රසවාස දෙකයි යන්නේ මොකද? බලපන් බල්ලා ඔහුගේ මුලක් නැති බව පෝරපන්. බලපන් බල්ලා ඔහුගේ අගක් නැති බව පෝරපන්. අගේ ඉඳලා මුලට මාරු වෙන්න පස්සේ බලපන් මල්ලෙන් ඇහිල්ල උඹට කවදා බලන්න පුළුවන්ද කියලා. බලන්න බෑ මත් වෙනවා. කිසිම කෙනෙකුට ආස්වාසේ 100 100ක් කරලා ප්‍රසවාසය දැකින් බලන්න බෑ. බලන්න බැරි වෙලා අපි මේ හුස්මෙන් ජීවත් වෙන සත්තු කියලා අපි පිළිගත්තට මැරණකන්වත් එක එක්කත් එක හුස්මක්වත් දැකලා නැහැ. දැක්කනම් මැරෙන්නේ නැහැ වමරණී වෙනවා. ආස්වාද ප්‍රසවාසී ඉවර වෙන කම්ම බලලා ඊට පස්සේ ආස්වාදේ පටන් ගන්න තැන බලන තියා අපිට අඩු ගන්න හුස්මටවත් හිත තියාගෙන ඉන්න බෑ. ඕනේ තුවාලයක් සනීපෙන හැටි බලන්න කොතනද සනීප වෙනවා කියලා ඉර ගහන්න පුළුවන් තැන කොහෙද කියලා හිතන්න බෑ. එහෙම ගන්නෑ. කැස්සක් සනීපුණාට පස්සේ එසේම 100ට 100ක් යන්නේ අර කැස්ස පොඩ්ඩක් සමනේ වෙනවා. අනිත් දවසේ කැස්ස වෙනකම් ඔක පොඩ්ඩක් පාත් වෙලා තියෙනවා. මේ දැන් ඔය පිළිකා රෝගී කියලා ඔක්කොටම හරියට දොස් කියනවනේ අපි පිළිකා රෝගීන් කියලා. ඉතින් දැන් දන්නවා කිසිම මිනිසෙකුට ජීවිතේ පිළිකා සෛල නැති කෙනෙක් නැහැ. ඒ පිළිකා සෛල මලත් එක පිට වෙනවා මූත්‍රත් එක පිට වෙනවා. ඉතින් මසල පිළිකා නැහැ කියන හැබැයි හැමදාම පිළිකා සෛල හැදෙනවා පිට වෙනවා. එකෙක්ගේ ඔය පිට වෙන එක පොඩ්ඩක් නතර වෙනාට පස්සේ ඒක තැනක එකතු වෙන්න පටන් ගන්නවා. ඒත් පිළිකාව කියලා බාර ගන්න. තාම කියන්නේ අර්බුදේ කියලා. අර්බුදේ කියලා බෙහෙත් දෙන්න පටන් ගත්ත ගමන් ඒක එහෙම ගුලි වෙලා එයා බලකඳුරක් හදා ගන්නවා. හදාගත්තට පස්සේ ඉඳලා පිළිකා කියනවා. ඉතින් මේ මිනිස්සයා පවුලේ කට්ටියත් එක්ක අඬාගෙන, මැරීගෙන දඟලන්න පටන් ගන්නවා. අයියෝ අපේ මහත්තයාගේ ඔළුව පිළිකාවක්ලු මහස දෙකල ජීවත් වෙන දැන් මැරෙනෝ කියලා මැරෙන්න හදනවා. ඔය අඬන එක ළඟත් ওই පිළිකාවම තියෙනවා. ඌට අඬන්නයි කියන්නේ නැහැ. හැබැයි හොඳක් තියෙනවා කාට හරි කිව්වොත් එහෙම තාත්තට හරි අම්මට හරි මාමට නැන්දමට හරි පිළිකාවක් තියෙනවා මාත් දෙකේ මැරෙන්නේ අන්න එදාට නිස්සරණවනේ කොහෙද තියෙන්නේ භාවනා කරනවා කියන්නේ මොනවද යෝග භාවනා කියන්නේ මොනවද ස්වභාවික ආහාර කියන්නේ මොනවද අයියෝ අපි මේවා දන්නේ නැහෙනි කියනවා ඉතින් අර පිළිකාවට පිංගි දෙන්න තමයි පිළිකාව නොතිබුණා නම් තවත් පෙන්කෙල කෙල පෙන්කෙල කෙල යන දැන් දෙන්න පුළුවන් නම් කාට හරි මාස දෙකෙන් මැරෙන්න පිළිකාවක් එදාට ඌ ඔක්කොමලා භාවනා කරනවා මේකේ කුටි හදන්නවා දැහැින ගානක් ඒගොල්ල අහනවා මේ ස්වභාවික ආහාර කියන්නේ මොනවද? සක්මන කියන්නේ මොනවද? පිළිකාන්න හැදෙන්න කොහොමද ජීවත් වෙන්නේ අප්පා? දැන් හොඳටම කියලා වෙලා තමයි මාස දෙකෙන් මැරෙනවා කිව්වට පස්සේ ඔක්කොටම සිහි එන්නේ. කවුරු හරි දන්නවනම් මේ ජීවත් වෙන හැම මිනිස්සයා තුළම පිළිකා සෛලෙන් විතර හැදෙමින් තියෙනවා. ප්‍රතිශතයේ මෙච්චරක් උඩට ගියම පිළිකා කියලා කියනවා. ඒ මොකද පිළිකාට වෙදකම් කරනකොට සෞඛ්‍ය සම්පන්න සෛල සියල්ල මැරලා යනවා. ජීවිත සෛල කියන්නේ ඇඟේම සෛල જાතියක්. ඉතින් වෙන්කල වෙඩි තියන්න බෑ යාට. තොගේට වෙඩි තිබ්බට පස්සේ දේශීය මිනිස්සුත් මැරෙනවා කියන්නේ. තමන්ගේ සෞඛ්‍ය සම්පන්න සෛලත් මැරෙනවා. ඉතින් මේක මේ වගේ භයානක රෝග මේ හැම රෝගයකම උච්චරයි. ඒ නිසා බුදුජාන් වහන්සේ සඳහන් කරනවා මේ එකෙක් හරි මේ ලෝකේ ජීවත් වෙන අමනේ මම නිරෝගී කියලා හිතනවා නම් ඒ ඉතින් මෝලෙක් මෝඩෙක් කියලා වෙන කවුද කියලා අහලා තියෙනවා. හැම එකකටම හැම ලෙඩේම තියෙනවා මේක හරියට රෝග නිගණ්ඩුවක් රෝග කැදැල්ලක් වගේ කුරුල්ලෝ කෑලි කැබලි එකතු කරලා කැදැල්ල බැඳිනවනේ මේකේ ලගිනවනේ. අපේ ආත්මේ läගලා තියෙන්නේ රෝග කැදල්ලක් මත. මේක රෝගයක්. ඉතින් අපි හිතනවා මේ වෛද්‍යවරයා රෝග නැති කෙනා ලෙඩා රෝගියයි කියලා. වෛද්‍යවරයාට ලෙඩාට වැඩිය පොඩ්ඩක් වැඩියෙන් තියෙනවා. ඕන වෛද්‍යවරයෙක්ගෙන් කතා කරලා අහන්න බලන්න. ඔය ඒ මනුස්සයා ගෙදර යනකම් ඉන්නේ කොත්තමල් ටිකක් අම්බලා පොල්. දොස්තරට ලෙඩාට පැන්ඩෝල් දෙනවා. නැත්නම් බය වෙන්නේ නැතුව හැමදාම නින්දට පෙර පැන්ඩෝල් බෙද්ද එක දෙක අරගෙන පුදිය ගන්නේ. පුළුවන් නම් නිින්දෙන් පස්සේ කුණත් ගන්න කියලා ගෙදර යනවා. මිනිහා කොත්තමල් ටිකක් බීලා බුදිය ගන්නවා. මහ විකාරයක් ඔකතියි. අපි මේ නිට්ටිය කියලා දන්න නිසා අපිට නෝ දොස්තර කියලා වෙනම જાතියක් ඉන්නවා. ලෙඩු කියලා තව જાතියක්. නෑ හැම දොස්තරම ලෙඩෙක්. හැම ලෙඩෙක්ම වෙදෙක්. ඉතින් අපි එකල කියනවා මේ ඒ කට්ටිය වෙනම අපිට නෑ අපිට ලෙඩක් නෑ වෙද්දුත් නෙවෙයි අපි මේ ක්‍රිකට් ගහන කට්ටිය අපි බයිලා කියන කට්ටිය අපි පිච්චර් බලන කට්ටිය කියලා අපි එක එක නයි එක එක නම් වනම් හදාගන්න ඇදුවට ඔය එකකවත් ඉරක් නෑ ඒක හොඳට දකින්න පුළුවන් දේ තමයි දැන් මම ජීවිතේ ගත්තාම ලොකු සාංශිත එක භාවනා කරනකොට මම ආනපාන සතිය තමයි ඉසල ඒකවත් තිබුණේ ඒක අල්ලගත්තා ඊට පස්සේ බුරුමේ ගියාට පස්සේ ගහලා තලලා ඉතින් පිම්බි වැකිලිම ගන්නවා ඒකෙත් මං අයියා දැන් මෙහි ආවට පස්සේ ආය ආනපානෙ උගන්වනවා දැන්. ආනපානෙ කරනවා. ඉතින් බුරුම සාන්තර ගියාට පස්සේ ගියාම ඔබ මිනිහෙක් කරලා ඇරිය ලංකාවට දැන් ආයෙ නාස්ති වෙලා වැඩක් නැහැ. දැන් ආයෙත් ආනපානෙ උගන්වනවා මෙන් වැඩක් නැහැ කියලා. ඊට පස්සේ ලංකාවේ කට්ටිය කියන අයියෝ බුරුම ගිහලා සවුත් වෙලා මේ පිම්බීමක් ඇකිලක් අල්ලගෙන ඇවිල්ලිවලා ඉතින් මට තේරෙන්නේ නැහැ මේ දෙක අතර වෙනසක් නැහැ. ආනපාන කෙලවරක් සහ පිම්බි මැකිලි පටන් ගන්නමක් කියලා දෙයක් නැහැ. බලනකොට මේ හුස්ම ගන්නකොට පිම්බි මැකිලි පේනවා. පිම්බි වැකිලි බලනට ආනාපාන පිළිති සමහර ඉන්නවා මේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා දවස් සති 10 දවස් 10 භාවනා 10ක් විතර කරලා තාමත් ආනාපාන කරනවද පිම්බි වැකිලිම කරනවද කියලා තේරුම් ගන්න බැරුව මූල කර්මස්ථානේ තේරුම් ගන්න බැරුව කමඨාන් සුද්ධ කිරීමේ වார்த்தාවක්වත් ලියා ගන්න බෑ මොකද මේ අන්ත වශයෙන් දකින්න හදනවා මම පිම්බි වැකිලිම කරන්න මට ආනාපානේ බෑ නැත්නම් ආනාපානේ කරන කට්ටිය විරුද්ධ පක්ෂේ පිම්බි වැකිලිම කරන කට්ටිය අපේ කට්ටිය කියලා ගුරුකුල වාද හදා ගන්නවා යම් තැනකට ගිහිල්ලා ආනාපානෙ ගෙවෙනකම බලපු කෙනාට නැත්නම් පිම්මීම හැකිලිම ගෙවෙනකම් බලපු කෙනාට මේකේ විවිධ සටහන් විවිධ ආකාර තිබුණට ඒ සටහන් සහ ආකාර අතර අන්තයක් නැහැ. ඒක නිසා මායෙන් වැටකොටු නැති අපේම අපේම අපේලොක් කියලා සින්දුවක් තියෙනවා. මේ මායිම වැටකටු වල තමයි අපි බන්ධනේ වෙලා තියෙන්නේ. මම මම අසවලා. මේ වැට මේ සී මොකද්ද සින්දුව? මුරකාවල් නැති වැට කොටු බැමි නැති අපේම අපේම අපේවා අපි ඉපදෙනකොට හිටියේ එතන දැන් ඉගෙන ඉගෙන ගන්නවයි කියලා කියන අපි මුරකාවල් දාගන්නවා වැට කොටු බැමි හදනවා මේ භෞතික විද්‍යාව මේ රසායන විද්‍යාව මේ භෞතික විද්‍යාවේ මේ ඝන මේ ද්‍රව මේ වායු ඊට ඌව බලන්නේ ඔන්න ඝන ද්‍රව වායු බලනකොට මෙන්න තාප විද්‍යුතය කියලා තව භෞතික විද්‍යාව කියලා තව එකක් ආවා මේ අපි ආවට පස්සේ දැන් හතරක් තියෙනවා ඊට පස්සේ වෙනම විෂයක් තියෙනවා වෙනම ෆැකල්ටි එකක් තියෙනවා වෙනම ඩිග්‍රී එකක් තියෙනවා අපි ඉන්න කාලේ ගණන්දරෝ වායු විතරයි තිබුණේ. ඉතින් හැමදාම මේක වැවෙනවා. ඒකත් තමයි පුදුමස් කියනවා මම දික්ටි ගහනවා. හැත් බැඳි බැඳි හැත් බැඳි බැඳි යනවා. නිවනට කවදාකවත් යොමු කරන්නේ. අවබෝධයට කවදාකවත් යොමු කරන්නේ. ඒක නිසා සරුවචන සඳහන් කරලා තියෙනවා. අන්තයි කියලා ගත්තනම් මෙයා දැඩි මතධාරී. අර කවදාවත් බුදුන් පේන්නත් නැහැ. බුදුන් ධර්මික දකින්නත් නැහැ. ධර්මිකුත් නැහැ. මොකද එයා දැඩි ඒ දේ ඔප්පු කරන්න දඟලනවා. අන්තවාදී. ඉතින් ඒ බමුණා අපි කියන මේ අග්ගිවච්ඡගොත්ත බ්‍රාහ්මණයා බුදුරජාණන්සේ අන්තවාදී කිව්වත් පරාදයි අන්තවාදී නෑ කිව්වත් පරාදයි. නිසා බුදුරජාණන්සේ අන්තවාදී කියන්නේත් නෑ අන්තවාදී නෑ කියන්නේත් නෑ. අන්තවාදී කියලා අහනොත් නෑ මම අන්තවාදී කියන්නේ ඇයි කියලා කියන මිසක අනන්තවාදී කියන්නේ නැහැ. ඒක තමයි ඊගාවසු දවසට අපිට ගන්න තියෙන ප්‍රශ්නේ. එයා අන්ත අනන්ත කතාවක් කතා කරනවා. ඒ නිසා අපි ගන්න හුස්මක් ගත්තොත් එනතන් අපි කාට හරි බැඳීමක් ඇති වුණා තරහක් ඇති වුණා නැත්නම් ප්‍රිය අප්‍රිය ගති ඒ හැම දෙයකම අපිට පේනවා මේක උප්පාදේ මේක විපරිණාමය මේකේ භංගය කියලා ඒක අපි වෙනමම චිත්තක්ෂණයක් වශයෙන් වෙන් කරගන්න උත්සාහ කරනවා උත්සාහ කරපුවාම මේකේ මනාපමනාප තියෙනවා ඔත් ලක්ෂ කෝටි වාරයක් මේක බලනකොට පේනවා මේ මනාපයි කියපු දේ පස්සේ අමනාප වෙනවා මේ අමනාප කියපු දේ පස්සේ මනාප වෙනවා වේදනා ශරීරයේ පුදුම විදිය චපල ගතියක් තියෙනවා රූපෙටත් වඩා ඒ නිසා අපි භාවනා කරගෙන කරගෙන යනකොට අපේ ලෝකේ තියෙන මේ රුචි අරුචි නැති වෙන්න පටන් ගන්නවා. සත්පුරුෂයාට ඒක අභිවෘද්ධියක් අසත්පුරුෂයාට නීරසකමක් වෙනවා. අසත්පුරුෂයාට ඒක කම්මැලිකමක් වෙනවා. මේ ලෝකේ අපි මනාප දේවල් පිටිපස්ස හොයන්නේ ගියාට ලැබෙන හරියක් ලැබෙන දුක. අමනාප දේ තුල තමයි සත්‍ය තියෙන ඉඩ තියෙනවා. ඒ නිසා මනාපමනාප දෙකටම සමසේ හිත පැවැත්වීමට අපි සතිය කියලා කියනවා. හරි අමාරු කියලා දෙයක්. මොකද අපි හිත කොහොමඩක්වත් සතියේ මනාපෙන් අපිට අපි වෙන් කරලා අන්තවත් කරගත්තාම ඉබේම හිත යන්නේ මනාපෙට. නමුත් ඒකේ සත්‍ය නැහැ. ඒ නිසා මනාපමනාප දෙකටම සමසේ හිත දාලා කටයුතු කරන මේ සතිය උග දෙනෙක් හිතන්නේ බුද්ධ ආගමයි කියලා. ඒක හිතන්නේ ඒක වෙනමම ලෝකයක් වාගේ. ඒ නිසා යෝගාවචරයට හරි අමාරුයි තේරුම් කරලා දෙන්න ආනාපානි කරලා ඉවර වෙලා දියුණු යෝගාවචර නම් තේරුම් ගන්න පුළුවන් මේ මනාපමනාප කියන මේ වේදනා දෙකේම තියෙන දෘෂ්ටියක් විතරයි. ditthi ගහණයක්, ditthi කාන්තාරයක් මිස මේ ලෝකයේ දේවල් වල මනාපමන අප නැහැ. අපි විසින් මේක වක්කරන එකක්. ඒ දාගත්ත වෙලාවේ ඉඳලා අපිට ඒ ශෝක, පරිලාහ, විඝාත, මේ සෞපාසය ඇති වෙනවා. ඒ නිසා මේ දේවල් දිහා එහෙම බලන්න බෑ කියලා ਸਰවඥාසික මතයක් තියෙනවා. අඩු ගානේ ආස්වාද ප්‍රසවාස කියන මේ නැත්නම් වම දකුණ කියන මේ රූපවල අන්තයක් නැති බව තේරුම් ගන්න පුළුවන් නම් ඒ කෙනාට උපදී සැලසුම් කිරීම එන්නේ නැහැ මම සැලසුම් කරන්න කිසිම දෙයක සීමාවක් වෙන් කරන්න බෑ. ඔක්කොම එකිනෙකට බද්ධ වෙලා තියෙන්නේ. ඒක නිසා මේකෙන් මේක වෙන් කරන්න බෑ. ඉතින් ඒ නිසා ඒක තීරුම් අරගන්න පුළුවන් නම් යෝගාවචරයට මේ සම්මුති ශ්ලෝකයේ ජන සම්මුතියේ තියෙන දේවල් බannකොට මේ අපි ගෑනු පිරිමි පැවිදි උපැවිදි බෞද්ධ බෞද්ධ කියලා ඉර අඳින්න ගියාට මේ ඔක්කොම එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන ඉතින් කොච්චර ලේසිද ගෑනුණත් පිරිමුණත් මිනිස්සුයෝනේ කියලා ගන්න එක. පැවිදිුණත් පැවිදුණත් මිනිස්සුයෝනේ. බෞද්ධුණත් නැතුණත් මිනිස්සුයෝනේ කියලා ඒ නිසා අන්තවාදී වෙලා ඒකට තමයි ඔය දැඩි මතධාරි කියන්නේ අන්තවාදී කියන දෙක එකට යන්නේ. යම් වෙලාවක අපි දැඩිව අන්තවාදීව අපි තේරවාදී කියනකොටම එයාගේ හිතේ මනුසකම නැති අපි යම් කිසි නිලයකට යම් කිසි තත්වයකට අන්තවාදීව බැඳිච්ච ගම ඒ ප්‍රමාණයට යාට මනුසකම නැති වෙනවා. තව කෙනෙකුට අනුකම්පා කරගන්න බැහැ. ඒ නිසා අපි සමාජික ධර්ම අනුව කරදරයක් නැතු ලෝකේ ජීවත් වෙන්න නම් ඔය දැටිමත් දහරි වෙන්න නරකයි. අන්තවාදී වෙන්න නරකයි. ඉතින් අද ලංකාවේ නැත්තම් දේශපාලන ලෝකේ වැළුවොත් අද වෙනකොට පුදුම විදිහට මේ මේවාගේ කොටස් කැඩිලා, නිකාය වශයෙන් කැඩිලා, වාද වශයෙන් කැඩිලා, ඒවටම දැතිමත ධාරි කටයුතු කරන යන නිසා ඒකම පවුලේ අය ඇතුළේ කුලංකා ගැනීම. එකම සමිතියේ, එකම නිකායේ තියෙනවා. නමුත් මේ ඔක්කොම තියේදී නැත් අවුරුදු 30ක 40ක දැකලා තියෙන මේකේ තියෙන මේ අමන ගතිය නිසාම ඉතාමත්ම මධ්‍යස්ථ මතධාරී පිරිසක් ඉන්නවා. ඒ පිරිස කවමදාකවත් එකම නිකායකටවත් බැඳෙන්නේ නැහැ. එකම සම්මිතියකටවත් බැඳෙන්නේ නැහැ. ඒගොල්ල වර්තමාන මොහොතේ විතරක් ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඒ උත්සාහ කරන ආයේගේ අතරේ වර්ධනයක් පසුගිය අවුරුදු 22 ඇති වෙලා තියෙනවා. ඒගොල්ලෝ මේ දැඩි මතධාරී නෑ, අන්තවාදී නෑ, එහෙම නැත්නම් මූලධර්මවාදී නෑ. මානවවාදී කියන කතියට ඇති වෙලා තියෙනවා. නිසා කවදා හෝ කවුරු හරි මේ අන්තවාදී ගතියෙන් අන්තවාදී ගතිය තියෙන අනතුර තේරුම් අරගෙන අන්තවාදී නොවේ කියලා ඉන්න කෙනෙකුට භාවනාදී ඉරියව්වට එන ඕනේ කරදරයක් ඉවසා ගැනීමේ ශක්තියක් තියෙනවා. භාවනාවට එන වේදනා කරදර, සද්ද කරදර ඉවසා ගැනීමේ ශක්තියක් තියෙනවා. මොකද මේ එකම කරදරයක්වත් අන්ත නැහැ. ඒක ඉවර වෙනවා. තව එකක් එනවා. තව එකක් එන නිසා එකක් එක්ක ගැටෙන දෙයක් නැහැ කියලා. ඒ පුද්ගලට ඒක ලේසි භාවනා කරන්න නිසා භාවනා යම් කිසි කෙනෙකුට අපහසු නම් ඉදියවල්ලන්න අපහසු නම් අරමුණ අල්ලන්න අපහසු නම් සද්ද වේදනා හිතිවිලි අපහසු නම් ඒ පුද්ගලට ඒ තරම් අන්තවාදී අදහසකින් පිළීමක් තියෙනවා. ඒක නා තීරුම් අරගත්තොත් දැන් මම මේ සද්දයකට චෝදනා කරන්නේ ඒ සද්ද ඉවරයක් වෙයි කියලා හිතුවොත් තමයි. මේ සද්ද දිගටම තියෙනවා ඉතින් චෝදනා කළා වැඩක් නැහැ. දැන් මේ මීතිකල භාවනා කරන කුරුල්ලන්ගේ සද්ද නැති කරන්න ඉතින් වැඩක් නැහැ නේ කතා කරලා. උන් කොයිලාත් කියාගන්න ඉතින් ඌට කවුරුත් දොස් කියන්නේ නැහැ. ලවුඩ් ස්පීකරයක් දැම්මොත් කියාගන්නවා. ඒකට අන්තයක් තියෙනවා. ඒක කරන්න ඕනේ කියලා. ලොකු සාංචින්න කාලේ මේ නැති වෙච්ච ලොකු සාංචි කිව්වලු අපේ ලොකු සාංචින්න කාලේ මට හොඳට භාවනා කරන යනකොට ස්පීකර් සද්ද ඇහෙනවා මට භාවනා කරන්න බෑ කියලා. ඒකට ලොකු සාංචි අවුරුදු 70 84 හැරමිට යනකොට අපි යා. අපි දෙන්න ගිහිල්ලා අර ස්පීකර් දාන හමුදුරන් ගිහිල්ලා කියමු. ඒ පන්සලේ හමුදු කෙනෙක් නේ බුද්ධහගමේනේ. ඔබ වහන්සේට භාවනා කරන්න බෑ කියලා මගට යනකොට නම. දැන් පන්සලේ හමුදුරන් නම් ගිහිල්ලා ස්පීකර් නතර කරන්න කියන්න පුළුවන්. දැන් ඕනම ඇවිල්ලා හෙට කිව්වොත් එimhe ආශයන්තරාක් කරන සද්ද ඇහෙනවා භාවනා කරගන්න බෑ කියලා මම දැන් උඩ ගිහිල්ලා ආශයන්තරාන්ත කරන්න බෑ. පිස්සු කෙලින් නැතුව ගිහිල්ලා භාවනා කරන්න කිව්වා. ඒකේ අන්තයක් තියෙනවා කිව්වොත් අට හටම් කරන්න හිතන මේක ඉවර කරන්න පුළුවන් කියලා. දැන් උඩින් එන ආශයන්තරා බාධායි තමයි. කියලා නතකොරද හැගේ. දැන් මේ කුරුල්ලෝ කෑ ගහන කරදරයි තමයි. ඉතින් නතර කරන්න බැන්න මොකද්ද වෙන්නේ? ආයි ඕක අන්තයක් නෑ ඕකේ කෙලවරක් නෑ උඹුන්නේ භාවනා කරපන් කියලා අපි නිකන් බොහොම නිකන් යාට හත් පහත් බොහොම නිහතමානීව කරගන්න පුළුවන් වැඩේට යනවා අර අන්තවාදී කියන හරි දඩ මත දැරි මත ධාරි හරි ඔලොමලයි එයා කියන මේ කවුරු හරි කරන දෙයක් මේකේ මුලක් අගක් තියෙනවා මේක අපි නැති කරන්නේ භාවනා පැත්තක තියලා කසපට ගහ ගන්නවා මේක නැතර කරන්න යනවා ඒක වෙනකොට තව එකක් එනවා ඒ නිසා මේ කරදරවල එහෙනම් මේ හදන සැලසුම් වල අන්තයක් නෑ ඒක හොඳම දේ තමයි කවදා හෝ කාට හරි යෝගාවචරේකට ආස්වාද ප්‍රසවාසය භාවනා කරලා ඒක ගෙවෙන කම්ම අන්තිකට යන කම්ම භාවනා කරන්නේ උඟාක අමාරු වැඩක්. භාවනා කරන්න පුළුවන් නම් එයාට තේරෙනවා මේ සමස්ත ආනාපානිය නතර වෙනවා වගේම එක ආස්වාසයක කෙලවරක් තියෙනවා. එක ප්‍රස්වාසයේ කෙලවරක් තියෙනවා. මෙන්න මේ කෙලවර දක්නාසුලුව භාවනා කරොත් කෙලවරක් දක්නා සුළු ගතියද කියනවා අන්තවාදී ගතිය. නමුත් බලනකොට අන්තවාදයක් නැහැ. කෙලවරක් නැහැ. වේදනාවක් ඉවරන තැන බලන්න. සද්දයක් ඉවරන තැන බලන්න. හිතවිල්ලක් ඉවරන තැන බලන්න අපි මේ කුටි කුටි වශයෙන් දැන් මේ හිතවිලි ඉවරයි කිව්වට හිතවිලි ඉවරයි කියලා එකත් හිතවිල්ලක්. දැන් මගේ හිතවිලි ඉවරයි කියන. ඒකත් හිතවිල්ලක් තමයි. ඒ නිසා යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතං. මොකක් පිළිබඳව අපි මඤ්ඤාණා කරන්න ගියොත් ඒක වෙනසයක් බවටපත් වෙනවා. මිසක් කිසිම දෙයක් මේ ලෝකේ අන්ත වෙන්නේ නැහැ. ඒකට ශක්ති සංස්ථිති නියමයේ කියලා භෞතික විද්‍යාව උගන්වනවා. මොනම ශක්තියක්වත් නැති වෙන එක වෙන දෙයක් වලට පරිවර්තන වෙනවා. අපි හිතනවා වෙන දෙයකට පරිවර්තනය වීම විපරිණාමය තිබුණු දෙයක් නැතිවීම කියලා. මේ අනුව තමයි ওই විශේෂේස්ත්‍ර හැදෙන්න පුළුවන්නේ. එහෙම නැත්නම් ශිල්ප කලා හැදෙන්න පුළුවන් වෙන්නේ. නමුත් තියෙන දෙයමයි වෙනස් වෙවි යන්නේ කියලා බැලුවොත් අපි මේ ලෝකෙට එකතු කරපු දෙයක් ඇත්තේ නෑ. එකතු කරලා තියෙනවනේ එකතු කරලා තියෙන දෘෂ්ටියක් විතරයි. දෘෂ්ටි ගහණයක් විතරයි, දෘෂ්ටිකාන්තාරයක් විතරයි. එන්නේ විදිහේ දෘෂ්ටියක් ගන්න නැතුව සිටීමට ධම්මික හඳුරෝ මට කිව්වේ අදෘෂ්ටිය කියලා. සම්මා දිට්ඨිය කියන්නේ යන්න එපා. දිට්ඨියක්වත් කොයි එකක් වැරදි. අද්දිට්ඨියක් තියෙනවා. ඒ අර දිට්ඨියත් වැරදි, මේ දිට්ඨියත් වැරදි, දිෂ්ඨියක් නොගෙන සිටීම අන්තවාදයට අසු නොවි සිටීමක්. ඒක නිසා භාවනා කරන යෝගාවචරයට මේක කෙලින්ම සම්බන්ධයක් පේන්නේ නැති වුණාට තමන් මොකීකට හරි චෝදනාවක් කරන වෙලාවක, තමන් කොතන හරි ඉල්ලීමක් කරන වෙලාවේ තමන් දන්නවා මේ චෝදනා කරන දේ අන්තවාදී කියලා දැනගත්තු විතර අපිට චෝදනා කරන්න පුළුවන්. තමන් මොකේට හරි ඉල්ලීමක් කරන වෙලාවේදී මේක ඉවරයක් කරන්න පුළුවන් කියලා විතරක් චෝදනා කරන්නේ. නමුත් මේ චෝදනා කරන දේ අන්තයක් නැහැ. ඒක වෙස්මාරු කරලා නැවත විදියකින් මතුවෙනවා. ඒක නිසා ඒකත් එක්ක තැවීමක්, ගනුදෙනු කිරීමක්, එල්ල කිරීමක් වෙනුවට, පණිදාය භාවනා වෙනුවට, අපණිදාය භාවනා නැත්තම් අනිමිත්ත අපණිහිත කියලා බුදුරජාණන්සේ විමුක්ඛ මාර්ගයක් පෙන්ලා දීලා තිනවා. පණිදි පිහිටවන්න එපා. අහවල් දේ කරගන්න බාරනා කරනවා කියන්නේ නැතුව මේ දේවල් වෙනස් වෙන බව නැත්නම් වෙනස් වීම එල්ල කරගෙන කරන භාවනාවේදී මේ අන්තවත් ගතිය එන්නේ නමුත් ඒක ආරම්භයේදීම බංකොලොත් ගතියක් හිතට තියෙන. එහෙනම් භාවනා කරන්නේ ඇයි? මේ වෙනස් වීම බලන්න නම් භාවනා කරන්නේ ඇයි කියලා තරුණ පිරිස හරිම අමාරු භාවනාවට පෙළඹව ගන්න. අගේම බටහිර චින්තනයේ තියෙන අය හරිම අමාරු භාවනාවට පෙළඹව ගන්න. නිර්මාණශීලීත්වයේ ප්‍රගතිය අභිවෘද්ධිය පතන කට්ටිය හරියම හරි බලනවා. ඒගොල්ල කියනවා මේ විදිහට අන්තයක් නැති බව බැලීම මේ අන්ත මේ නාස්තික දෘෂ්ටියක් කියලා උච්ඡේද දෘෂ්ටියක් මේ නිර්මාණශීලීත්වයේ තියෙන විරුද්ධ පක්ෂයක් කියලා. බුදුන්සේ දායනල චෝදනා කරලා තියෙනවා. නමුත් ਸਰවචන්සේ සඳහන් කරන්නේ ඒක අල්ලාගත්ත මනසට වෙහෙසයි නම් අල්ලාගත්ත මනසට ඒක දුක පරිලහය ඇති කරනවා නම් බුදුන්සේ විකල්පයක් වශයෙන් කියනවා අන්තයි කියලා අල්ලන්නේ නැතුව ඊට අනන්තයි කියන්න යන්නත් එපා. ඉතින් ඒක තමයි මෙතන මධ්‍යම ප්‍රතිපදා වෙන්නේ. භාවනා කරන නට ඒක දැනෙන්නේ ආස්වාද ප්‍රසාද දෙක හොඳට බලනකොට මේ දෙක අතර තියෙන වෙනස්කම් නැතුව දෙක අතර සමவாயයක් එන්න පටන් අරගත්තොත් අන්න තේරෙන පටන් ගන්නවා අන්තයි කියලා පටන් ගත්ත භාවනාව දැන් අන්තයක් නැති බව බොඳ වෙන බවට දැන ගැනීම ඒක හරහා යන්න බැරි ගතිය නම් මම හොඳට දකිනවා කමඨාන් සුද්ධ කරනකොට ඒක යෝගාවචරයා පුද්ගලික දෝෂයක් විදියට කම්මැලිකමක් නිරසකමක් විදියට දකිනවා. නමුත් ඒක මේ භාවනාව ප්‍රතිඵලයක් මේ අන්තේ නැති වෙනකොට තමයි මේ කම්මැලිකම නීරසකම එන්නේ කියලා ඒත්වයන්ට භාවනා කරොත් නැත්නම් දක්නාසුලෝ භාවනා කරොත් ඒක යෝගාවචර ජීවිතයේ හැබෑ වෙනසක් ඇති කරනවා. ඒ නිසා අපිට මේ අන්තවාලෝකය කියන එක විතරක් කරන සම්පූර්ණ චිත්‍රය බවන්න බෑ. අපිට මේ සූත්‍රය දිගට කියවන්න වෙනවා. ඒ වගේ මාතෘකා කීපයක් සාකච්ඡා කරනවා. මම ඒ සූත්‍රයේ තැන් තැන් වලින් කැලී එකතු කරගෙනයි මේ දේශනාවට කරුණු එකතු කරේ. ඒ නිසා අපි බලමු මේ අපිට වැටහෙන ටිකත් එකතු කරගෙන මේ දේශනාවලියට නැවත නැවත සමන් දීමෙන් අපි මේ වර්තමානයේ හිත පැවැත්වීමේ සියලු දෘෂ්ටියකින් ගැලවීම නැත්නම් සියලු දෘෂ්ටියකින් 10 15 නිවීම කොච්චර සාක්ෂාත් වෙනවද කියලා දැනගෙන ඒ මූල ධර්ම වශයෙන් තේරුම් ගත්තා හෝ නොවේවා නුත්වේවා වේවා වර්තමානයේ හිත පැවැත්වීමට මේ සූත්‍ර සාකච්ඡා දේශනත් සියලු දෙනාට උදව්පකාරයක් වේවා. එන්නේ උදව්පකාර වෙන තාලෙට බලන්ට යොන්සමස්කාරයේ පහළ වෙන්න ධර්මදේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. ධර්මදේශනා මෙතන නතර කරනවා. සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. Thank you. අවසරයි අපි ධර්ම දේශනාවට පස්සේ පරණ චාරිත්‍රාක් විදිහට ওই ටිකක් වෙලා ධර්ම දේශනාව ගැන හෝ කමටහන් ගැන හෝ සාකච්ඡා කරනවා. ඉතින් කවිතේ වගේ ධර්ම සාකච්ඡා නිමාවේ ධර්ම සාකච්ඡා නිමාව නාමයේ සාකච්ඡාව සඳහා කියන්නේ කරන්න යමක් තියෙනවා ප්‍රශ්නක් තියෙනවා ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා හිටිනවා. දෙයක් නැත්නම් අපි ඊතාවතාච ආදී ගාථා සජ්ජායනා කරලා ධර්ම දේශනාවේ නිමාව සටහන් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම කැමෙන් දැනගන්න මේ පොඩි ස්වාමීන් වහන්සලා එක තැනකින්මද කට්ටි රැස්ුනේ කොහෙද ස්ථානේ? පුත්තලමේ මේ අනුරාධපුර පුත්තලම් පාරේ. එතකොට ඒ හරිය හතර ආර්ලස්ස මංකොල්ලේ සිද්ධ වෙච්ච ඒ පැත්තෙන් කොයි වම් පැත්තේ දකුණු පැත්තේ? වම් පැත්තේ තියෙනවා තම්මැන්නාවද ආරණ්‍යයක් තිබුණා. ඉස්සරහ කුවේ නීතිය වගේ කියලා තැනක මම දැක්ක මම ගිය වෙලාව ගියා මේ ඉහළ පුලිය අංකුල. තම්බ පාන්නේ. ඒ ගල්ලෙනක් තිබුණා මේ පරණ ආමුරු කෙනෙක් හිටියා. මම ගියේ 75 76 විතර වගේ. පාර හරි දුෂ්කරයි ඒ කාලේ. ඉතින් හාරලක්ෂ මංකොල්ලේ කරපු දණේ ඒ ගහේ තාම තිබුණා මේවා කරලා දිවනන් දහම් සංගේ තාත්තා මරපු දණේ මේ පුලයන් කුලෙම තමයි තියෙන්නේ. ඒකට මෙහෙට කොහොමද සම්බන්ධ වෙන්නේ? ප්‍රදීපමයි ඉපලෝගම. ඒකට ඉපලෝගම තියෙන්නේ මහලි කලාපේනේ. නෑ ඒක ඉපලෝගම තියෙනවානේ මේ ඈ? අම්බවසට්ටියක් තියෙනවා පාවල. ඒ පාවල. මහලි මහවැලි කලාප වල ඉපලෝගමක් තියෙනවා. ඒ මේ දීපමෑනියෝ නේද මේ භාවනා කරනකොට ඉස්සරහම පෙළිය වම් අතපැත්තේ වාඩි වෙලා ඉන්නේ මම මම නමවත් දන්නේ ඉන්නවා මෑනියෝ ගොඩක් වෙනවා කවුද කරන්නේ කියලා දන්නේ hina වෙන තාලෙන් හිතුවා මේ මෑනියෝ වෙන්න ඇති කියලා මේ මෑනියෝ හිතන්නේ මම අයියා කෙනෙක් වගේ හොඳටම දන්නවා අයියා ඉන්න මෑනියෝරු මට මතක නැහැ කවුද කියලා මේ ප්‍රතිව මම හරි හොඳ මේ හිතා ගන්න බැරි හැකියාවල් තියෙන මිනිස්සෙක් ඉතින් එතකොට ඒ කියන්නේ ළඟ ළඟද ස්ථාන දෙක තියෙන්නේ? එතකොට උගාක් ස්වාමීන් වහන්සේලා මේ පැත්තේ ආවේමද? කොළෙන් කොළෙන් පැත්තේ. මේ අපේ මේ ඒ හරි තුන ඉස්කෝලේ ගියනවා මස්සිනා කෙනෙක් මං ගිහිල්ලා හිටියා. ඒ පැත්තේ ගිහිල්ලා. ඒතකොට බයිසිකල් එකේ තමයි ගියේ ඔය මේ තම්මෙන්නාවද මොනවද මන් දන්නේ කියන තැනට. කතෝලික මහත් එක්ක එක ගියේ. හරි ෂෝක් ආමුදු කෙනෙක් හිටියා ඒ වෙලාවේ. එතකොට මම මේ ඔත්තු බලනවා පැවිදි වෙන්න. ඒ කියන්නේ කියලා නෑ කාටවත් පැවිදි වෙන බවක්. පැවිදිලා ගියා ඒ එහෙටි මගේ හිත බැඳුන්නේ නෑ. ඉතින් පොඩි අහම්රොන්න මේ කරදරයක් වගේද වෙන්නේ නැත්නම් අල්ලලා යයිද? අපිට ආවා 69ක් ආවා එක දවසක වැඩ පිළිවෙලකට. මහරගම මට ඇවිල්ලා ඉවරලා අපි ස්වාමීන් වහන්සේලා ඉතරා සිවුරු හොදන හැටි, සිවුරු අඳින හැටි, වින්න පාත යන හැටි, දානි බඳින හැටි එම කියලා දුන්නා. පොඩිම එකන අවුරුදු 7යි හිටියේ. අවුරුදු 7යි කෙනෙක්. ඉතින් ලොකු හාමුදුරුවෝ කිව්වා මේ ආවට පස්සේ දැපණේ වෙච්ච ඉති ගතියක් තියෙනවා පොඩි හාමුදුරුවෝ කියලා. ඉතින් කතා කරුවේ නැහැ කවුරක්වත් කතා කරේ නැහැ. ඊට පස්සේ මම කිව්වා මේ කතා කරන්න ඕනෑට මේ pāli වර්ණ ඇගිල්ල බුද්ධෝපදේ වර්ණ ගන්න කියලා. <laughs> ඊට පස්සේ එක පොඩි හාමුදුරුවෝ කෙනෙක් වර්ණ ඇගුවා. මුක ජයමංගල ගාථා ටිකක් කියන්න කියලා. ඊට පස්සේ හොඳ හොඳ මුකරිකම තියෙන පොඩි ආමගෙන ජයමංගල ගාථා කිව්වා. මොකද ආය දවසක් එන්න ඕන නිකන් ඇවිල්ලා අපිත් එක්ක ඉඳලා ගියත් ලොකු හයියක් කියලා. මේ දෙනම යෝගාසන පරිගම කියන්නේ. ඈ? ආ යෝගාසන. කයු බණ. ඒකට ජාතකයක් මතක මේවා කරන්නේ නැත්නම්. ඈ? ජාතකයක් නෑ ඒකට ඒ යෝගාසන බණ කියලා ඉස්සර පැරණි ක්‍රමයේ තිබුණාද සම්මත කවියෝ කියන්නේ නෑ ඒක මොකෙන්ද සැලසුම් කරන්නේ කවුද හදලා දෙන්නේ? පොත් එහෙමක් තියෙනවා. ඉතින්ලා හදා ගන්න පුළුවන් කියලා තියෙනවා. නෑ ඒකට ඒ පොත් මොකක්ද පදනම් කරන්න තියෙන්නේ? පැරණිම යෝගාසන බණවල. වෙස්සන්තර ආ. ඉතින් වෙස්සන්තර ජාතකයේ පොතේ ඉඳගන්නේ. නෑ. මේ වර්තමාන ගොඩක් ඒ කල්ප හදලා දෙනවා. ඒක තමයි ගොඩක්. මේ පොඩක් කරමුකෝ. දැන් උදේදී සෙනගින්න තැන් වල කියන්නේ. <coughs> ඒකට ඉතින් වටාත් ගත්ත දෙන එකයි තියෙන්නේ ආයතන. මෙතන වාඩි කරන්නේ. දෙන්න ප්‍රශ්න ප්‍රචා ප්‍රශ්න ਵਿਚාරයද කරන්නේ නැත්නම් මේ කවියෙන් කවිය කියනවාද? කටපාඩම හොඳටම තියෙනවා. ඔයගොල්ලන්ගේ අපි වගේ නෙමෙයි. මේ වටාත් ලියාගෙන යනවා අකුරු. ඒකට කියන්නේ වටාපත් බණ කියලා. බුදුම සාංශල ඔක්කොම වටාත් ලියාගෙන යනවා ඒක. කර්ණිමිත සූත්‍රයේ පළවෙනි ගාථාවේ අකුරු ටික විතර ලියලා තියාගෙනවා පිළිත් කියන්නකොට. අපිත් වටාත් වල තමයි කියන්නේ. අනේ ගියමුකෝ. දිගට කියවන පොතක් තියාගන්න. ඈ? දිගටම කියද්දි පොතක් තියාගන්න. ඉතින් පොඩි පොඩි බණ ඒක පැය කීයද ඒක? අනේ. මේක ලංකාවේ ඒක හොඳ රෙකෝඩ් වෙනවා. නෑ නෑ ඔහොම කරපන්. කතා දෙන්න. හරි අපි ආවෙ. කවුද දෙන්නේ? ඥානෙ පටන් ගන්නද? හරි. කල්බන කියලා කියන්නේ දෙයකට නෑ. සිල් දෙන්න ඕනෙත් නෑ නමස්කාර කියන්න ඕනෙත් නෑ. ඒකත් <laughs> සිල් අරගෙන තියෙන්නේ ඒක පොඩි හැමෝම තියෙන්නේ කෙලින්ම බණ that. හොඳම දන්නම හොඳම පොඩියන්තු අහලා මිනිස්සු අහන්න කැමතිම කියලා බණක් මතක තියෙන එකක් කියන්නේ. ඒක අපිට කැමති විදිහට කියනවා. සතුන් වේත පැව උතුම් ගුණ සාර බවින් සාපීරි මීරි දහම් දේසු මధుර මනෝහාර කෝකිල නද පෙරදූ පුදු සතුන් සීත සේදු කෙලෙස් මාල සාරනිවං දාකිමි මම නම දිම්මුනි පාදපයොම් යුග සාදුකයා බැතිනිී ක්‍රෝධ සිතින් යුතු දේවදතුන් නැත් නාලාගිරි වින්දන සාදු කියා බැතිනි සම්බුදු සාමීදු පෙන්නූ මාග ආසම සාම යන්නට වෙහෙස ධාරමින්ද ආසම සාම නිවනේ දොරටු විවරයි දැන් ආසම සාම මහසඟරුවන් වාදිනෙමීමා ආසම සාම නොසිතනෝ සලකා ඇති උස් මිටි බේද ඔබ ඉඳගත්තේ ආද බාන සුමට නේද දුරලා ඉවත හාරිමින් ඇති පාලි බෝධ සාදුනාදයක් දුන්නොත් හොඳනේද සඳහම් දේශන විටදී ආම සැප පැදූ සුදුසුම තැන්වලදී පාතුරා නාද සාදූ ඇතිවන පින් බෙලෙන් තාමමුව මාත ඇදූ මහනෙල් මාලක සුවඳක් වීදායි පීදු කවියෙන් උනත් බුදු බණ බුදු බණම තමා ගීතයකින් වුවත් ඒ ලෙසම තමා කෙලෙසින් වුවත් සසරෙහි දුක් කෙරෙති නිමා සඳහම් මැසීමට කිසිවෙකු නොවෙනු පමා යටිකුරු කරන් කාලයක් දීය දාමන විට නොමයයි දිය බිඳක්වත් කාලයේ තුළට එලෙසින් යොමුනොකොට සිතමේ සාදහාමට සඳහම් ඇසිය යුතුවේ සෑම ලැබුමට පාලය කිසියම් දෙයක් ගෙනහිද තම උකුලේ තබා නැගිටිනවා නම් ඒ දෙය ගැන නොකර විබා බිම ඇද වැටෙයියේ වේලොව දහම සෝබා සමහරු බාන අසති උකුලෙහි සිහිය තබා ජාතක පොතේ ඒක පිටුවක් පෙරලෙනවා දෙසවන්යෝමන්නට මේ තැනදි සැරසෙනවා අදමිහි පැමිණි ඔබ සැමටම පවසනවා දම්සොඩ පුවත මේ විලසට ආරඹනවා කවි පවසන්න හොඳ නැහැ හා මුදුරුවනේ කවි කිව් බවක් බුදු හිමියන් නොමෙත බානේ කවිකම නොදත් නාය ළඟ මෙය නිතර පෙනේ ඔබ හට ආද කවි මම ලියලා තියෙන ඉස්කෝල ළමයින්ට මේ සතිය පිළිබඳ රචනා ටිකක්. හන්දට සතිය කියන්නේ මොකක්ද කියලා. සංගහල වදට වාඩි වෙලා සතිය පාසන්න කොහොමද? බදාද ඇවිදින ගමන් සතිය පාසන්න කොහොමද? සාස්තුන්න ඉතින් වැඩ කරනකොට සතිය පාසන්න කොහොමද? සුපුරාදා මේ සතිය විනෝදයක් කරගන්න කොහොමද කියලා. ඉතින් මම මේ රචන ටික දුන්නොත් කවිටියක් බඳලා දෙන්න පුළුවන්. හැබැයි ගෙන්න ගෙන්නනවා මම හැබැයි ඊට පස්සේ. අද හවසේ ඉනවා ඉස්කෝලේ මාතෘ 47 දෙනෙක්. මම ප්‍රශ්නචාර ප්‍රශ්න ප්‍රශ්න පස්සේ තොපි දිස්ත්‍රික්කෙ ඔක්කොටම අපි මේ පොඩි ළමයින්ට මේ රචනය අහන්න සලස්වනවා. දැන් මම ලියන්නේ ගද්දිය ලියලා තියෙනවා. ඉතින් මේ ආංශුවන්ගේ මේ ලියන ඒ කලාවට ඒක මිනිස්සුන්ට කවන්න පුළුවන් අල්ලලා තියෙන දැන් ওই දෙන්නට ඒ පන්නරේ. ඉතින් ඒකට කවි බඳින්නෙත් ඕගොල්ලොමද කරගන්නේ? නෑ පුළුවන්. ඈ ඉතින් ඒක මේ ඒ මම මම රචනෙ දුන්නොත් අපි ළඟ පල්ලේ තියෙනවද පොත් ටික? අපිට මෙතනින් print කරලා දෙන්න පුළුවන්. නෑ නෑ පල්ලේ පොත් 1000ක් ගහලා ගෙනත් තියෙන්නේ. දැන් අලුත් මේක තියෙනවා. දැන් අලුත් එකේ පොඩි ව්‍යාකරණ දෝෂ වර්ගයක් තියෙනවා. අපි අද අද පටන් ගන්නවා වැඩි. එතකොට මේ මම පොඩි අහමුදුතෙන් අරගෙන කරත්තයක් උඩ තියාගෙන අරගෙන යනවා ලංකාව වටේට. අන්න කාටික ධර්මපාලත බලකොට අන්තිමට යන කරන්නේ. හැබැයි මං කියනවා කියන්න ඕනේ අමුතු. ඔව්ව බෑ ඔය කලේ කලේ උඩ තියාගෙන ත නැගිටින කතාව බොහොම හොඳයි. කුණුවරපෙන් හරි ගමන සතිය කියලා දුන්නොත් හරි. මම කොහොමද ඉච්චරයි. මේ නිසා මේ මේ ඕජිනට බඳින්න පුළුවන් නම් කවි ටික ඔට්ටුද වැඩි අතර අතර මං කියන තේරුම් ගන්නවා. ඕජිනට හැබැයි ඉස්සලා භාවනා කරන්න වෙනවා. සතිය කියන්නේ මොකද්ද? මම ලස්සනට මේ මම දන්න ක්‍රමයට හතරේ පන්ති ළමයකට ගැලපෙන විදිහට 11 පන්ති ළමයට ගැලපෙන විදිහට ලියලා තියෙනවා. රචන තියෙනවා දැන් 15ක් ලියලා. මේ සමානේ ඉතුරු පහක් ලියනවා. ඊට පස්සේ යගේ ඒකට සති හතරයි සති 8ක් කරලා ඉවරනට පස්සේ පාසල් ළමයකට පාසලේදීම විනාඩි 20ක් වාඩි කරනවා. ඊපස්සේ අවුරුදු 5කට පස්සේ ඒ ළමයි මේ වගේ තැනකට ගෙනල්ලා දවසක් ගත කරනවා. මතක කරලා ওই ටිකක් ඇලේ ඇවිදින ගමන් භාවනා කරන්න ඉතින් ඒක මං ගියා ඊයේ කලාලකට විජිතපුරේ. එතන මේ පුදුමාකාර සිද්ධියක් වුණේ. අපි ගුණානන්ද සාංශිකේ ගෝලියෙක්. මේ කවුද දුත්තර. අවුරුදු 10ක් මහන්සියලා. එක කුටියක් හොයන්න ගිහිල්ලා තියෙන කටාරම් කොටු කුටි 6ක් තියෙනවා. ශාලා දෙකක් හදලා අක්කර 100ක් විතර මේ මෙහෙම අවුගෙන මෙහෙම කලාවල මෙහෙම විජිතපුරේ. මෙහෙම ගල උඩ නැගපුවාම ඉතින් මට අක්කර 100ත් එක මට දෙන්න කතා කරා මට එන්න කියලා දුන්නා. ඉතින් ඒක මේ මොන්නම ඒ හඳුර හොයලා මේ ඇවිල්ලා ගිහිල්ලා තියෙන හඳුර කෙනෙක්. ගුණන් හඳුර ගෝලේ. මේ කියලා තියෙනවා මෙන්න මේ මිනිස්සු හරියට ඉල්ලනවා මට මෙතන කරන්න බෑ. ධම්මජීව කියලා හඳුර කෙනෙක් ඉන්න හොයන්නේ කියලා. හොයන්න යනකොට මං යන එකේදී මෙහාව මහත්තයෙකුට කියලා මේ මහත්තයා කතා කරලා මං ඊව උතරහණියක් ගියා. ගිහිල්ලා බලන්න මේ අපේම සංස්ථාවේ හඳුර කෙනෙක්. මම රෑ 12යි යනකොට උදේ ආයෙත් හතර පිටත් වෙලා මං ආවා මොකද මේ ඊයේ මේ වැඩසටහනට එන්න කියලා හිතාගෙන. පැය පහක් යනවා යන්න ගමන. ඉතින් ඒ වගේ මේ පැති වලට මම යන්න හදන්නේ ඒ ඉස්කෝලේ ළමයි ඒ වගේ තැනකට ගෙන්නලා නිකන් පෙන්නලා දෙන්න දවසක් දෙකක් විතර අපි නිකන් මේ වගේ මේ පොඩි ආමතුට ගෙන්නලා මෙහෙ තියන ඉන්නා වගේ කරන්න. ඉතින් ඒකට මේ ක්‍රමේ ඔය කවි වල වැඩේ මමත් හරි මමත් අනම්මනම් කැලිටියක් අල්ලන්න කියපු කවි කියනවා. මේ දෙන්නගේ පන්නරේ හිටලා තියෙන දැන්. ඒක ලොකු ආමරන්න ගෝලියෝ දෙන්නෙක් නැති වෙන හැබැයි. ඔය ගම කොහෙද පොඩි ආමල? කුඩා මැද. කුඩා මී මැදවච්චිය. කුඩා මැදවච්චිය. කුඩා මැදවච්චිය. ඒ කියන්නේ වවුනිය වලට එහා පැත්තේ ඈ? පුත්තේ කරුවල. ඒ කියන්නේ ඔය පුලියන් වලට මෙහාද? කරුවල. ආ කරුවල ගස. ඒක ප්‍රසිද්ධ දැනක්. ඉතින් මේ මේ පොඩි ආමල අමුණු කොළ. අමුණු කොළ. අමුණු කොළ. අමුණු කොළ. නිකවරටි නිකවරටි නිකවරටි කොහෙද? වැව වැව මොකද්ද? අමුණුකොළ වැවද? ඊය තියෙන ඔක්කොටම වැව තියෙනවද? මාගල්ලේ. මාගල්ලේ. මාගල්ලේ මේ මේ මේ අර වේදාගෙන මොකද්ද? අපි ගියේ. නෑ නෑ අර පරණ වෙදෙක් හිටියේ මේ කොට්ටය කොට්ටය වත්තේ කොට ඇති වෙලා ගන්නවා. එයා එයාරේ කියන්නේ හුළු ගල්ලේ වැවට කොහෙද? එතකොට මේ මිකල්ට පැත්තෙන්ලා පීත්‍ර පැත්තට යන්න පුළුවන් පැත්ත. ඉතින් මේ මේ මොකද කියන්නේ මම එක කවි මේ පළවෙනි සුභානේ කියවලා පළවෙනි සුභානේ කියවලා කවිතයක් හදමු. ඒක ලියවිලා අපි අන්තිම දවසේ පොඩි ආහමකට මයික් එක දෙනවා. කවිය ලියලා වුණා පස්සේ මට පොඩක් ලුණු මිරිස් බලන්න. මොකද මේ විදිහට අල්ලලා ගියාම හරියට ප්‍රාසෙ තියලා කඩන්න ගන්නවා මෙයා. තියෙන අපිට බෑව කරා. එතකොට මේ මේ කවුද පල්ලයට යන කට්ටිය මේ උපසමන්තර පුළුවන් ආනන්ද හම්බ වෙන්න ආනන්ද ගාව තියෙන සතිය කියලා පොතක්. මේ නෑ සති පාසල. සතිය කියනකොට වෙනස්. සතිය කියනකොටත් අරගන්න. ඒකේ තියෙන මුළු ත්‍රිපිටකයේම තියෙන සතිය කියන සම්පූර්ණ ලිවිච්ච ටික සර්වච්ඡ දේශනාව අරගෙන ඒකෙන් බඳින්න ඔක්කොම නිදර්ශන ටික තියෙනවා ඒකේ. පොඩි ආමරට බොහොම හොඳ රචනයක් හම්බ ඒකේ. අරක සති පාසල. මොකද? සති පාසල. ඒකේ දෙමළෙන් ඉංග්‍රීසියෙන් සිංහලෙන් තුනම තියෙනවා. පොඩි තමයි පොඩි තමයි බලන්න ඕනේ. පළවෙනි සතිය සඳංගාරුවාද බදාත බ්‍රහස්පන්ද ටික කියවලා පුළුවන් නම් කවි කරන්න. කවි කරලා ඉවර වෙලා ඒ වැඩිමිලි ඉවරේනි කවද්ද සඳ අඟහරුවාද තුන්වෙනිදා. ඒ කියන්නේ බදාදා අඟහරුවාද ඉවරයි. සඳයි ඉවරයි කියන්නේ. බණ කියන එක ඉවරයි සඳයි. ඊට ඉස්සෙල්ලා මේ පොඩ්ඩක් මට මේ කමනයි උදාහරණ වෙලාවක ඈ. ඒකට මම සෙන්සුරාදියක් දන්නේ නැහැ. හිත පල් මඩි කරගන්න. ඒකට අද හැබැයි බෑනේ පොඩි අමුතු දෙන දාලා වැඩ නෝ ලොකු සරල ටික ඉන්නේ අද ඊට කටේට මම මේක කියලා දෙනවා මොකද්ද කරන්න කියලා. එතකොට මේ වැඩේ කරගත්තොත් මේ මහා ලොකු වෙනසක් ඇති වෙනවා. හැබැයි මේව ලොකු අමුතුවත් මට අනුකම්පා කරනවා පොඩි අමුතුවත් අනුකම්පා කරනවා මේව කියන්නේ මුස්ලිම් ළමයින්ට තේරෙන තාලට. කතෝලික ළමයින්ට තේරෙන්න කියන්නේ බෞද්ධ ළමයින්ට විතරක් නෙවෙයි. ස්කෝල් ළමයින්ට කරන්නේ. ඒ නිසා බුදුජානනාතික නම නැහැ. මේ නිකන් සතිය විතරයි තියෙන්නේ. අන්න ඒකට ගැළපෙන්න ලියන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍ය මිනිසුන්ට තේරෙනවා දැන් ඔය කියූප එකෙත් එහෙමනේ. බුද්ධ ධම්ම සංඝ අනුමාදනා කිරීමක් නැහැ. ඒ කෙලිම සතිය විතරමයි දෙන්නේ. ඉතල මේක කියෝලා මට පද ටිකක් ගැට ගහලා දෙමු කවි ටිකක්. ඒක ලියලා මේ අපි පොඩි අකුසල් වුණත් කෙරේ හිත විසිරෙනවා අකුසලෙන් හරි ගමන් නැහැ සින්දුවෙන් හරි ගමන් නැහැ කවියෙන් හරි ගමන් නැහැ මං කියන්නේ පොඩි ආහාර කොහොමද තවත් පුළුවන් නම් පදවන්නේ කාගෙන් කෑවත් කන්න මට තාත්තා කියපන් ඉච්චරයි මගේ පදේ ඉච්චරයි උඹලා කාගෙන් කෑවත් කන්නේ මං කියන වැඩේ කරපන් මට තාත්තා කියපන් මම කරන්නේ සතිය විතරමයි බුද්ධ ආගම මුකුත් නැහැ මම ගන්න දේ බුද්ධ ආගමවත් නැහැ ඔඩියාමකුත් ඇඹරිලා යනවා <laughs> මගේ පන්නරේ තියලා දුන්නොත් එහෙම ඔඩිය ආමතුර මොකුත් නැහැ කරකොලත් ඇරිය වගේ වෙනවා. ඉස්සරහට ඉන්නේ එහෙම යුගයක්. ඒක නිසා අපි මේ නැත්තම් ඔය පුලියම් කුලම් පැත්තට නේද මෙහෙ එන්න වෙන්නේ නැහැ නේ. ආමතුර කෙනෙක් අපි දකින්නවත් හම්බෙන්නේ නැහැ. ඔය ඉපලොගොම මෑණියොත් හරීම කුල ඇති. දැන් ඔය ඇවිල්ලා තියෙන පැත්තේ මම ඊයේ ගිය පැත්තේ තිබුණා මට මතක නැහැ එතන. ඒත් ඒ ආරන්නේ ඔක්කොම මෙහෙන් ගිය සංගය මෙහෙනින් ආසලා කට්ටිය ගෙදර දාලා ඒක හදලා අලුතෙන් හදලා කට්ටිය ඔක්කොම ගෙදලා ඒක තියෙන කියලා භාවනා කරනවා. දැන් ඉතින් පොඩි ප්‍රශ්නයක් ඇවිල්ලා ගිහිල්ලා කට්ටිය. ඒ වගේ මෑණිවරුන්ගේ දැන් තියෙන සෑහෙන මේ ගුණයක් ගන්න පුළුවන් ගැතිය භික්ෂුනි සාසනයට යන්නේ භාවනා කරනවා. ඉතින් ඒකකොට මේ නැත්තම් හරි අසරණ ඇත්තටම මේ මෑණිවරු මේ මේ සිව්පසේ ඉන්නේ ගියතන ඉමුරණ්ඩු කරගන්නවා. අලි කරදරේ කියන්නේ දැන් ওই භාවනාවෙන් හැදෙන්න ආගෙන. ඉතින් මෑණිවරු කෙනෙක් කියලා මේ වගේ සංඥාවක් අවශ්‍යල එනවා කියුවාම ඒක අපිට හිතා ගන්න බෑනේ. පේනවද ශාලාවේ සංඥා ඉඳගත්තාම තෙද? ආයෙ මුකුත් නැහැ ඔච්චර කාල තන්නේ සුදු තිබුණේ කරන්නේ. ඉස්සරහට අපි දිගටම මේ මම ඉන්න තැනත් කාමරේ කාමරයක් තුනක් හතරක් හදලා මේ හොඳ මේ ওই ටික එතනත් කාමර හතරක් තියෙනවා තව දාන්න පුළුවන්. පුළුවන් තරම් අපි කරන්නේ ওই අන අතරමැද සංඝයා වහන්සේලාගේ කවුරු කවුරු කන්න දෙනවනේ මට තාත්තා කියන එක විතරයි තියෙන්නේ. කවුරුහරි දාගෙන කන්න දෙනවා. මේ ධර්ම ජීවන තාත්තා කියන්නේ අනේකයි තියෙන්නේ. ඕගොල්ලන් නම් 100 කියයි. හරි අපි යන අපිට වැඩ ගොඩක් තියෙනවා. හරි සතුටුයි. කවියෙන් හරි කමන්නේ මාත් කරන්න හදන්නේ ওই වැඩේ තමයි. එතකොට මේ වැඩේ චන්ද්‍රතම රූපඩ කෝඩිනේට් කරමුද? නියම්දුත් ඔයගේ ටිකක් මෙයාට නම් කවි බෑ. වැඩක් ඇතිවෙන කාමකේ නෙවෙයි. මේ පොතක් ලැබිච්ච බවට ආනන්දට වගේ බලා ගන්න මාතේ නම මොකයි? ධනපාල. ඒ ලොකු හාමුදුරන්ට අරන් දෙන්න ඕනේ දැන් ගිය ගම. ඉතින් පොඩි හාමුදුර දෙන්න පොත් දෙකක්. පොඩි හාමුදුර දෙන ඉස්සල්ලාම කරන්නේ සතිය 1 සංගංගාරවාද බදාද බ්‍රාහ්මණ රචන පහ කියවන. ඒ පෙරවදනේ තියෙන එක කරන ක්‍රමේ ආන්නේ ටික කවිත දාගෙන. එතකොට අපි අන්තිම දවසේ ඒක කියවන. අපේ මේ වැඩමුළු ඉවරෙන දාසේ කවිමඩුවක් යනවා ඔබේ. හන්ටනවා කට්ටිය මල්ල මල්ල සෙල්ලම් ගතන. මේ දාට කොටියාම තමයි ප්‍රධාන නළුවා වෙන්නේ. දැන් මේ කියන විදිහට මොකද යුක්කම තියෙනවා. ඒක සබාව අර වික්ත ප්‍රතිඵල බව ඇවිල්ලා තියෙනවා. ලැජ්ජා වෙන්න එපා. මමනේ ආරාධනා කරන්නේ. ඒකවරම කියන එකත් හොඳ නෑ ටිකක් ඒක ටිකක්. ආඩම්බරකම් පාලා කෝල වේයක්. එහෙනම් අපි මෙතනින් මේ ධර්ම සාකච්ඡාවක් නෙවෙයි මට ලොකු ලාභයක් උනේ. ওই පැත්තට මගේ ලොකු අවධානයක් යොමුලා තියෙනවා මේ වෙලාවේ මේ පෙරණ හරිය තියුණ හරියක් භාවනා මධ්‍යස්ථාන තියලා තියෙන වීලි කලාවේ. මෙහි නෑ. මේ වගේ කරන්න බෑ සීතලයි ලෙඩයි. මම යන්න හදන්නේ ওই පැත්තේ කොහරි තාක් හොයාගන්න. ඒ වගේ හොඳ පරණ තැන නැද්ද ඒ හරි හොයන්න. මේක වශයෙන් පුත්තලන් දිස්ත්‍රික් එකද? එකතනක් තියෙනවා අතන මෙතන අර මේ යන්නකොට කියලා තියෙනවා. සාලි කුමාරයා අවසන් කරන ලස්සන තැන. ඒ කියන්නේ විජේ කුමාරයා බෑපු තැනද නැහැ? සාලි කුමාරයා ආ. ඉතින් නේද දොළු කන්දේ හාමුදුරුවෝ වෙලින් දැන් ඈ දොළු කන්දේ හාමුදුරුවෝ අර පරණ හිටපේකන? එහෙයි. ආ ඔව්. මේ ඉන්නේ මේ මේකෝ. මේ ඉතින් දොළු කණ්ඩේ ප්‍රධාන ඇමැතිවරයා වෙයි. කෑවේ දොළු කණ්ඩ මෙයා තමයි. කොයි බාරේ? ආව ඒකත් ඒකත් එහෙම තියෙනවා පාලුගම කියලා සංස්ථාවේ ආරන්නේ පාලුගම කියලා ගමක් තියෙනවනේ පාලුගම තියෙන්නේ මේ මේ මේ නෑ නෑ ඒ නෑ නෑ පාලුකම තියෙන මේ බණ්ඩාර වෙල. ඒක නෑ. ඇල්ලේපොළ දිගේ දිශා කඩුව ගන්න ගමන් ඉන්නේ ඇල්ලේපොළ තාමත් මග කඩුව අදින. පාලුකම. ඒ කියන්නේ පරණ දනත් දොළු කන්නේ. දොළු කන්නේ මොකද කරන්නේ දැන්? දොළු කන්නේ හිටපු කාමර තමයි ඒක තැවිලා ඉන්නේ. හරි මං කියන්නේ මොකද කරන්නේ හිටලා? මෙයයි මහානාමයි එකතු වෙලා තමයි හස්කුට ගිනි තිබ්බේ. උඩ කිව්වා ඩෝන් ගෑවා. ඈලි කොහෙද හොයන්නද? දැන් මේ ඇවිල්ලා වල තත් දෙකට ගණන් කරන්න බැරුව ඉන්නවා. ඒවගේ දැන් මම කිට්ටු කරන්නවත් යන්නේ. ඒ ජනවාට බෑග් ගියෙත් එක්ක නරඬු කරලා හරි ගන්නවා. හාමුදුරු කෙනෙක් අත දීපොත් මම යන්නේ. කරන්න බෑ. හරි හරි අවුලක් ඒක. මේ ඊයේ ගිය හාමුදුරුවෝ ඒක පුදුමයි ඒ හාමුදුරුවෝ මහන්සිලා තියෙන හැටි. දැන් ඊයේත් නාවෙන්නේ කතා කරා. අනේ සාද කාටවත් දෙන්න බෑ පන්සල් කරන්නත් බෑ. උපවාසයල බාර ගන්න කියලා. ඉතින් ඒ නිසා කවුද කැමති මේ දවස් තුන හතර නමක් අනුරාධපුරේ ගිහිල්ලා මේ උපාසක මාතුරු දෙන්නේ තුන් දෙනෙක් ඕනේ. මම බේරකොට බිල්ලට දෙන්නලා හිටියා අනිකේ. බේරකොට මාදි පාරානේ. උන්ට පණ ඇති හතර පහනක් විතර බිල්ලට තියන්න ඕනේ. අමුදු තුන්නක්ක බිල්ලට ඉල්ලනවා. ඔතී හැම දන්නවද ඒක දන්නවද? පිටුපුරේ විතරේ පන්සල් පව කරන පොඩ්ඩයි එන්න තියෙන්නේ. මොකද නෑ හිතා ගන්න බෑ කඳු දෙකක් තියෙනවා. මෙහා පැත්තේ කඳ මේ යන්න ඕනේ මට තුන් හතරනමක් යවන්න ඕනේ. කවුද කැමති පහලේ කුටිය? බලන්න කවුද කියන්නේ? කවුද කියන්නේ? ඈ? දැන් දැන් දැන්. ඒක අර මේ මේ සඳ යන ගමන්ටත් ඔක්කොම අසං කරලා තියෙනවා. ඒ කාට හරි පුළුවන් ද මේ හරි ඒකට මේ වාහනේ සූදානම් කරගෙන කතා කරන්න ආනන්දට. පුළුවන්ද කරන්න? ලිස්ට් එක දෙන්නද යානම් යාද? ඒක ලේසි. ඒකට ඉවරද ලිස්ට් එක ඉවරද ඔක්කොම? ඒකලා ඇති කරන්නේ මට යන්න වෙන්නේ නැහැ. මම මම ඉතිස්සල දවසේ පළවෙනිදා දෙකනේ ඔය යන්නේ නේ. එහෙම. පළවෙනිදා මම යටි අන්තට යනවා. ගිහින් එන ගමන් පුළුවන් වුණොත් ගිහිල්ලා කියලා ඉන්නම්. ඕගොල්ලෝ යන්න ඉස්සලා මේ අර නිවන නිවීම හෝ දේශනාවකින් බණ සාකච්ඡා කරන්න තියෙන ප්‍රශ්න ටික ලියාගෙන යන්න. ඒකට 12ට පිටත් වුණාම හරිනේ. එතකොට 25ක බස්සයක් ඕනේ. 100 විතර ගත්තා. ඈ? 100 විතර උපාසක මහත්මිය ගිහියලා තියෙනවා. ඈ? ගිහියලා තියෙනවා. ඒ ලියලා තියෙනවා ගියාගේ නම් ඒකේ. කෙනයි දෙන තියෙන සාම. හරි මේකයි අනිකයි හිටගෙන යන්න කියන හැම. බස් තියෙන කීයක අපි කීය බස් තියෙන බස් 21ක් තියෙන. ඉතින් ඒ නිසා ඒක පොඩ්ඩක් අනන්තර කතා නෑ ලයිස්ට් එක දෙන්න ෆොටෝ එකක් කරන් දෙන්නකෝ මම හත්යක දැන්. හරි මම නාගා තියෙන ලිස්ට් එක. හරි ඒකල මේ මහත්තයට දෙන්න ඒකයි ප්‍රතිපාසල් පොද්දයක් ගන්න පොඩියම නම කියන පොඩියම නම. ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාව. ශීල විමල මෙන්න. ගුරුවන්ගේ ගෝලයා. ඔය නම දෙල්ලන්නේ නැහැ. මේ කෑගල්ලේ ශීල විමල මෙයා. ඒ කොයිද ගමේ ඒතකොට? අමුණකොලේ ශීල. අමුණකොලේ. මැද. මැද. මැද වච්චි. කුඩා මැද වච්චිද? බැඳවච්චි කියලා ගන්නෙ නේ. ඊයේ කවුද හිටියේ මේ සේනානායක බැඳවච්චි හිටු മന്ത്രി මෛත්‍රී පාලකේ. ඒ වෙන කවුද පොඩි ආමුදු ඒ වගේ දක්ෂකම් තියෙන ගත්තේ. කවුද බිල්ලට දෙන කවුරුත් නැද්ද වෙනකම්. මට අවුරුද්දයි ඉතින් ආය නෑ පතුරුම ගහන කොටි ආමුදක හැටි මම. ඈ ලංකාන්ත නෑ මේ සත්‍යයක දෙන්න පටන් ගත්තොත් ඔය කවියෙන් වගේ මම ගොඩකින් බේරෙනවා. බේරෙනවා කියන්නේ මට දැන් මේ හාමුදුර කෙනෙක් වෙලා මේව කරන එක හොඳ නැහැ කියලා බයිනවා. දැන් කවියෙන් කියන්නේ ගියාම මේක දෙයක් නැහැ නේ. ඒක මේ හාමුදුර දන්නවා දැන් කපාගෙන යන හැටි. හැබැයි ඉස්සලා හොඳට ඉගෙන ගන්න ඕනේ සතිය කියන්නේ මොකද්ද කියලා. ඉස්කෝලේ ප්‍රතිවෙන කීයේ වන්දේ දින්නේ? දැන් මම කතා කරන්නේ හතර වසරේ ළමයෙකුට. මේ මේක විදිය තියෙනවා. හතර වසරේ ළමයි රජ වෙලානේ. ඉස්කෝලේ ගියේ නැහැ. කොයි දැන් පරිදි කොච්චර කාලද? ඉතින් මේ පන්ති වෙනස් නැහැ. ඈ දෙවෙනි එක කියලා කියන්නේ ඉස්කෝලේ එක නෙමෙයි. ඔව්. ඉස්කෝලේ සාමාන්‍ය 7 8 වගේ. ඒ ඉස්කෝලේ කියලා කියන්නේ. අපේ. ඒ කියන්නේ අටවන්තේ පෙළුණා කියන එක. ඉස්කෝලේ ඉස්කෝලේ වගේ අවසන් වන්දි ඉස්කෝලේ. හතර නේ? ඉස්කෝලේ. ඉස්කෝලේ හතරවන්තේ ගියේ. දැන් පිරිවෙනේ. මම හතරවන්තේ. එතකොට ඒකේ ඒකට පාලි වර්ණගිල්ල කරනවනේ වනේ. ඔය ටික ඇති අපේ වැඩේට හොඳටම ඇති. හරි එහෙනම් අපි ඊතාවතායි කියලා පොඩි අහන කයිබන් එකත් එක පින්පමුණා.